අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සති භික්කවේ භික්ඛුනෝ පංචචේතෝ කීරා අපහීනා පංචචේතෝ විනිබද්ධා සම්මුච්චින්නා සෝ අතස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝධං වේපුල්ලං ආපච්චති ති නේතං ථානං විජ්ජති ති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ ලංකාවෙන් දුර බහර රටක ඊටාම විශාල ප්‍රදේශයක් පුරා විසිරී සිටින පිළිසක් මේ වගේ එක තැනකට එකතු වෙලා එක වහලයක් යට ඉඳගෙන පූර්ණ කාලීනව භාවනා කටයුතු කෙරෙනවා කියන එක කොයි පැත්තෙන් බැලුවත් බොහෝමත්ම අශීරු කාරණා. ඉතින් මේ වෙනකොට අපි මේ අශීරු කාරණාව සාක්ෂාත් කරගෙන තියෙනවා. අපි කොහොම හරි අවිල්ලයි. අපි කොහොම හරි එකට යෙදී සදී පැහැදී කටයුතු කරනවා. ඉතින් කටයුතු කරන හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් විදිහට වටිනා චිත්තක්ෂණයක් අපි සලකන්නේ. ඉතින් මේ උපයා ගන්නාලද මේ සපයා ගන්නාලද මේ චිත්තක්ෂණය අරසා කරනවා කියන එක අර කියපු අර යොදපු ප්‍රයත්නයත් හා සමාන හෝ ඊට වැඩි ප්‍රයත්නකින් ඥානයකින් සපයාගත යුතුයි. උපේනවට කියනවා උත්තාන සම්පදාය. ධනයක් උපේනවා වගේ. ඊට පස්සේ උපයා ගන්නාලල ධනෙ ආරක්ෂා කිරීමට ආරක්ෂක සම්පදා කියලා කියනවා. ඉතින් අද ලෝකයට වෙලා තියෙන ධනෙ උපයන්න ගන්නවා ආරක්ෂක සම්පදා නම් බින්දු මාත්‍රයකට එන්නක් නැහැ. ඒ තරම්ම උපේදී විනාශ කරනවා. මේකට කියනවා පාරිභෝගිකත්වයේ නැත්නම් සුඛභෝගීත්වය කියලා. මේ ආධ්‍යාත්මික ශේත්‍රයේ මිදෙක අපි වටා කරගෙන ආමිෂ ශේත්‍රයේ ආධ්‍යාත්මික ශේත්‍රෙත් එච්චර තමයි. දුර්ලභාකන සම්පන්න. දුර්ලභ මනසු මේ බුද්ධ ආදෝ ලෝකස්මිතාරක මාරු දුර්ලභ මනසක් බාන බුද්ධ පාද කාලය පරිලෙවි. අපි දවසේ කොච්චර චිත්තක්ෂණ ගානක අපි මෙනෙහි කරනවද? කොච්චර වෙලාවක අපි දේශපාලන කරනවා, ආර්ථික කරනවා, සමාජික කරනවා, දුවාදරුවන් කරනවා, අල්ලගෙන අපේ හිත උපයා ගන්නවද බුද්ධෝත්පාද කාලේ අමතක කරන්න වගකීම් උතුම් කියන්නේ. ඒ දුර්ලභ මනුස්සත්ව බදලාගයක් තියෙන චිත්තක්ෂණ කීයක් අපි පෙරේතයෝ වගේ ගත කරනවා. චිත්තක්ෂණ කීයක් අපි උරගයෝ වගේ ගත කරනවා. චිත්තක්ෂණ කීයක් අපි මේ පහත් අදමියෝ විදිහට ගත කරනවා. චිත්තක්ෂණ කීයක් අපි සත්පුරුෂයන් විදිහට ගත කරනවා. දිව්‍යයන් රත්නයන් විදිහට ගත කරනවා. ආර්ය මහසලා විදිහට ගත කරනවා කියලා බැලුවොත් අවුරුත් නෑ සන්තෝෂේ. එමෙදි නාම ගන්නවා මේ manussත් ප්‍රතිලාභේ දුර්ලභයි. අපි අපිත් එක්ක ඉන්න මනුස්සයන් හලකන්නේ කොහොමද? අනිත් අනිත් සාය මනුස්සයන් සමකරන කාලේ තමයි අපි කවුද කියලා තේරෙන්නේ. ඒකේ මනුස්ස දීලාවක් නැහැ. කොහොම හරි සූරකයම එහෙම නැත්නම් තව කෙනෙක් පරේන ඉදිරියට යන දන්න ගතිය හැම චිත්තක්ෂණයෙම කෙලෙසලා තියෙනවා. ඒගොල්ලෝ දුර්ලභ ආඛන සම්පatti. මෙලබෙල තියෙන චිත්තක්ෂණී තාමත්ම දුර්ලභයි. නමුත් අපි වර්තමානයේ ඉන්නේ කොච්චර පොඩ අනම් කරලා බැලුවොත් පොත්ත බීමක් කරලා බැලුවොත් දශම ස්ථාන ගණනයි තියෙන්නේ ඊට පස්සේ සත්පුරුෂ සංසේවණය සද්ධර්ම ශ්‍රවණය පැවිද්ද වගේ අවස්ථාවල් බලනකොට අපි උපයලා තියෙන ඉතාමත් දුර්ලභ දෙයක් ඒක ඇත්තටම අපි පිළිගන්න ක්‍රමයේ හැටියට පෙරකල පිනක් උද්දේශ පත පුඤ්ඤතා කියාපින් කරලා තියෙනවා මේ ආත්මේ ගත කරන විදිහට තාම පශ්චාත්තාප වෙලා කරපු හැම දෙයක් ගැනම පසුතැවෙන්නේ වර්තමාන මොහොතක් ගැන මතකවත් නැතුව මේ ගත කරන හැටි පේනවා උපයන්න දක්ෂ වුණාට අරසාරි විමුක්තතාව ඔබත් බල්ලෝ කන්නේ කර වැඩ කරන්නේ කියරෙනවා ඒක මේ කරනවට බයිනවට නෙමෙයි කෙරෙන්නේ එහෙම ආනියෝගේ බලනකොට අපි මේ වැඩමුළුවට කාලය උපයගත්තා කාලෙන් ධනෙ සුණින් යුතලා ඊට පස්සේ අපි මේ කාලය කොච්චර කරස කරගන්න. ඊට රාගදේශ මොහොලින් අරස කරගන්න. කොච්චරක් සති සම්පජාන්නේ අප්‍රමාදින් අරස කරගන්නවා කියලා බැලුවොත් අපිට පේනවා කඹේ විදින එක ලේසි. ඊයට වතුර ගෙනියන එක ලේසි. ඒ තරමටම අමාරුයි. ඉතින් අන්න ඒ කාරණා විදි උපයාසපය ගන්නද මේ වෙලාව ඒ පූර්ණ කාල භාවනාව උච්චතර කාර්යසාර වෙනවා කියන එක වැඩිම තේරුම් ගත්තේ සර්වඥාන්සේ සාරාංශයේ කල්පලක්ෂයක පොත් බින් කරලා තියෙනවා. පොත් බින් කරලා ඒක දිහා බලනකොට පේනවා මම යම් දවසක මනෝපනිදායෙන් පටන් ගත්තද වාග්පනිදායෙන් පටන් ගත්තද එහෙම නැත්නම් දහන පාරමිතා දස පාරමිතා දසක පාරමිතාවෙන් පටන් ගත්තද ඒ පුරාවට මම මේක නඩත්තු කරගෙන ආවා අනිශ්චයයි. කොච්චර පොඩ්ඩද සාක්ෂාත් කරන්නේ සර්වඥතා ඥාන උදව් කොච්චර චිත්තක්ෂණ කොච්චර ආත්ම කොච්චර අවුරු කොච්චර වකවාන අහක ගියාද කියලා බලනකොට බුදුනාට පස්සේ ඒක දිහා හැරිලා බලන හැටි බුදු වෙන්නේ ඉස්සල්ලා ඒක දිහා බලන හැටි ගත්තාම විශාල වෙනසක් තියෙනවා ඒ මොකද මේ ප්‍රතිපදාව බෝධිසත්ව අර මා ප්‍රතිපදාව හරිම අධිරාජ්‍යවාදී ප්‍රතිකට යන්නේ. හරි ගියාට පස්සේ නම් ඕන දෙයක් කියන්න පුළුවන්. හරි යනකම් අපි බලු වෙන්න වෙනවා, තුප්පු වෙන්න වෙනවා, පච වෙන්න වෙනවා, වරදින්න වෙනවා, පරදින්න වෙනවා. ඒ නිසාම යම් සාක්ෂාත් කරන්නේ කෙරුවට පස්සේ ඒකේ දඟලන අයට පොඩ්ඩක් අත දෙන්න හිතෙනවා. අන්නේ අත දෙන අදහසෙන් සර්වඥාන්සේ මේ භාවනාවට කටයුතු කරන විනීය ජනතාව වෙනුවෙන් කතා කරලා තියෙනවා අපි මේ උපයන් ගන්නා අපේ ගන්නවද මේ කාලය විවේකය උදිකලාව ක්ෂම සම්පත්තිය අරසා කිරීමදී කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඉතින් කරන්න බලන්න වැඩක් නෙවෙයි. සර්වඥාන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් පුරා කරපු ටික අපිට මේ ජීවිතේම අත්දක ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා කියන එක සර්වඥ වෙනවා. මුති ඒ නිසා ඔය අනුග්‍රහිත සූත්‍රයේදී සර්වඥාන්සේ පින්ලදීලා තියෙනවා පංචෛ භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨිය චේතෝ බල විමුක්තියගේ චේතෝ බල විමුක්ති ඥානං අඤ්ඤා බල විමුක්තියගේ අඤ්ඤා බල විමුක්ති සම්ඥානං හෝති මේ අපි ළඟ දැනට තියෙන මේ දෘෂ්ටිය නැත්නම් අපි ළඟ මේ තියෙන ලෝක දැක්ම මේ ධර්මයේ පිළිබඳ දැක්ම ඍජු කර ගන්න ඕනේ නම් පස්සාකාරයෙන් මේකට අනුග්‍රහ කරගන්න. ඒ කියන්නේ මේ වෙනකොට උපේලා කියන එක අරස කරගන්න. ඉතින් පස්සාකාරයට අනුග්‍රහ කළ යුතු මේ උපයාපය ගන්න මේ ක්ෂණ සම්පත්තිය අපිට සාමූහික වශයෙන් උත්කලන් වග වෙන්න වෙනවා අපිට එක්කනවා තියෙන. පුද්ගලිකවත් වෙනවා. එහෙම නැති වුණොත් එක එකන එක එක පැත්තට අදින වල්ලාස්සිය පස් දෙනෙක් කවෙනෙක් බඳගත්ත කරත්තයක් වගේ. ඒ ආශ්‍රයගේ බලය තිබුණාට දිශාගත වෙලා නැත්තම් අක්ෂ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රත්‍යාචාරිය තමයි. ඒ නිසා මේ වගේ වැඩමුළුවකට මූලික විවස්ථා පද්ධතිය හදලා. මේ පද්ධතිය හදලා. අදලා එන්න කලින් කියනවා මෙන්න මේකට යන්න. කැමති නම් එන්නේ. පස්සේ ආවට පස්සේ අපි ඔක්කොම පිළිගන්න ඕනේ ඔක්කොම මේව දැනගෙන ඇවිල්ලා තියෙනවා. කියවලා ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක ගැන දැනගත්ත මමත් පුද්ගලිකව මේ නීති පද්ධතිය කොහොමද මම අනුයාතව කටයුතු කරන්නේ ඒක හැම චිත්තක්ෂණයක උපයාගත යුතුයි. අන්න ඒ විදිහට බැලිය යුතු මේ අනුග්‍රහිත පහෙන් වැඩමුළුවකට යොමු දීලා, එක දීලා කතා කරොත් වැඩමුළුවකදී භාවනා වැඩමුළුවකදී අපි හැම වෙලාවෙම එදිනදා ගත කරන සීලයට වැඩිය අදි සීලයකට යෑම හරහා අපි අපේ හිත අලුත් කරගන්න. ඒක සාමාන්‍යයෙන් පොතේ පැත්තේ දැනුම් කියනවා ආමාන්‍ය පංචශීලය. අපි අට සීලයකින් සම්මුත කරගන්න. අදි සීලයක් වඩපත් කරගන්න. නිත්‍ය පංචශීලය කොහොය අට සීල් වඩපත් කරගන්න. ගන්නවා. ඒකෝට අපිට පොයේ දවස අලුත් දෙයක් වෙනවා. මොකද අපි යම් කැපකිරීමක් කරලා මේ කාලේ උපයලා තියෙන්නේ පහට වැඩි ශිල්පද ටිකක් වෙනවා. ඉතින් ඒක කරනකොට හේතු ඒකේ ප්‍රත්‍ය ඒකේ ප්‍රයෝජනෙ සලකන්නේ නැතුව හිටියොත් ශිල්පද කියන එක උරචක්‍ර මාලයක් වගේ එලිමහන්සියට කඳුලක් වගේ කොහිදෝ තියෙන ශිල්පද ටිකක් උඩ දාගෙන විඳවන්න පටන් ගන්නවා. ඒක උඩ කියන ශීලපද පරමාස කියනවා. එහෙම නෙවෙයි මේ සීලේ නිසා මම හික්මීමක් ශික්ෂණය ශික්ෂාව ගන්නවා ඒ නිසා මම ඉදිරියට වැඩි වෙනස් වෙනවා මම සුදු පාට වාපනයක් ගන්න මේ මේ ශික්ෂාපද නොකරන්න මම බලාගන්න ඒකට හැම වෙලාවෙම මතක් වෙනවා මම මේ නිත්‍ය පන්තිල් ලකින කෙනෙක් නෙවෙයි ඕන අතතිල් ලකින කෙනෙක් කියලා ඒකට ලොකු සම්මිනාසේ මතක් කරේ හිත අලුත් කරගන්න අපිට කය අලුත් කරගන්න නාගා ওই සුන්ද සබන් ටිකක් ගහලා කයල් කරන්න පුළුවන්. පිළිපෙලටි ඕදලා. ප්‍රතිතාලු කරන්නේ සීල කමුනාදී. අන්නේ හඳුන්වා දීම කරදරයක් පදයක් චක්‍රමාලාවක් කරගන්නවද? එහෙම නැත්නම් ඒක අපි මේ දවස් ඉන්න ටිකේ බුද්ධි විචාරණය කියනවා. සිල්වතුන් වශයෙන් අපි කත්තාගිස්තරණ ඉදිරියට ගෙනියනවා. කාටක කරදර නොවෙන්න අපි ඒක පවත්වනවා. මේ පිටින් බලහන් ඉන්න කෙනාට තේරෙනවා. මේගොල්ලන්ගේ අවතුම් පැතුම් වෙනස් කියලා. මේ අපි අපතුම් පැවතුම් වෙනස් කරන්නේ රූප සුන්දරීතාවයේදී කියලා ලෝක රූප රාජින වෙන්නවක් කරා. කාය බල ශක්තිය තියෙන යෝධ පුරුෂයෙක් වෙන්නවත් නෙමෙයි. අපිට උදකලාවට වාසි පිණිස. විවේකයට වාසි පිණිස. ඉතින් ඒක අවිවේකී කෙනාට හොඳටම තේරෙනවා. අනේ මේ මිනිස්සු මොකද්ද දැහැනක. මොකද්ද වීයක. මොකද්ද හික්මීමක. මොකද්ද සදාචාරක ඉන්නවා කියන්නේ. ඉතින් ඒක Tamanටත් වැටහෙනවා. මම මේ හරි කරගත්ත සීල නිසා මට මේ මේ වැඩ වලින් පහසුවක් තියෙනවා කියන්නේ. ඒකට කියනවා සීලානුකයිතිය කියලා. ඒ සීලානුකයිතියේදී මොකක්ද සමාදන් වෙච්ච සීලය කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. උද එහෙම කිව්වනම් මඟුලි මාතා සීල සමාදන් කරන්න වෙනවා. අටජාරවට සීල සමාදන් කරන්න නෙවෙයි මොකක්වත් නැහැ. සෝපාකට සීල සමාදන් කරුනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගත්තා. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට කියනවා තාම එහෙම අපිට දැන් ওই පොත් කියුවා සූත්‍ර කියලා ධම්ම නිවන් දැකලා නැත්තම් දැන් ඉතින් ඈත් වෙලා ගැත්තපට ගහගෙන යනවා ඒක අතපට ගහ ගන්නකොට මෙන්න එකක් තියෙනවා අනුග්‍රහිත සීල අනුග්‍රහිත කියලා අපි මේක අරගෙන යනවා අපේ නේ බුදුරජාණන් වහන්සේ තමන්නාදගේ අනමේ ඕජත් අධිෂ්ඨානය පින්නනවා ඉතින් ඒක නිසා අපිට ආභරණයක් නේ ලොකු ස්වාමීන් වහන්සේ නිතරම විවස්ථාවක් දීලා තියෙනවා. සීලාභරණයම මුත් নানা ආකාර අංග භූෂණ පරිස්කාර පරිස්කාර භූෂණ ආදී නුකලේතු. තමයි සීලෙන් ආදී වෙනව හැර මේ රත්තරන් මිනිමුතු පරඳගෙන කේසට පරිදි තරතිලා නෙවෙයි කැපිපෙන්නවා. නිකන් ඕතපාලු ලක්ක ජීදමක් වගේ වෙයි. මුලුවන් තරම් සරල ස්වරූපේ සීලාභරණය බලන්නේ. ඒක දස දිග ෆිල්ඩ් වලට පටවන දෙයක්. ඉතින් ඒක හැම කෙනාම සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕනේ මේ ව්‍යවස්ථාවක මේ වැඩමුළුවට අදාළ නීති පද්ධතියක් තියෙනවා අපි ඒකට අනුමත කරනවා. ඒක සමාජයෙමුත් අපි බලාපොරොත්තු වෙනවා. මමත් කරනවා ඉතින්. කියන එතකොට අපි එකම තලම එකම මැදදී ගමනක් යනවා. ඒක කියන සීතලක්. ඊට පස්සේ දැන් මේ අපි මේ පැය කරන්න වගේ අපි දැනගෙන දැනුම තිබුණාට අලුතෙන් දිකේ පන්ති ළමෙක් වගේ ආධුනිකෙක් වගේ බණ. එතකොට නාමක යෝගාවචරේ එහෙම නැත්නම් ආධිකම්මික යෝගාවචරයක් වෙනවා. මොනවාක්ද දන්නේ මේ කියලා දෙවි විතරයි. එතකොට ගෙදරින් ගෙනාව හරුක ටික අර දන්න ටික ඔක්කොම බිම තියන්න පුළුවන් කතියක්. මේ ශ්‍රී ලාංකේය භාවනාකාරයින්ට නැත්නම් බෞද්ධයන් කරන්නම බැරි දෙය තමයි අර මොනවද කුමකන්දලයක් උස්සගෙන එනවා. ඇවිල්ල වම අරකා ඉන්නවා ඒක. ඉතින් ඒක මොනම අලුතයක් දැම්මකට ඇහෙන්නේ නැහැ. මොකද අර ගිනාවු කච්චල් මෙත් ඇහිවිච්ච ටික විතරයි හිතේ. ඉතින් ඒක අයින් කරනවා කියන්නේ ලේසි. ලේසි නැහැ කියනට බෑ කියලාම කියන්නේ ඒක බෑමක් නැහැ. ලේසි නැහැ කියලා තමයි කියන්නේ. ඒක නෑ පොඩි ළමයින්ට උගන්වන්න. ඒක නෑ විනාඩි දෙකකින් උගන්වනකොට පුදුම විදිහට තේරෙනවා. එක දවසෙන් දෙකේ නැති කෙනාට කොහොමද බෑ. අර මේක මේ මෙත් ඇහිවිච්ච ගතිය. හැම කෙනාම දොස් කියනවා. ගුරුම පඬිත් ස්වාමීන් වහන්සේ කියනවා. කොච්චර දැනුම දෙන්නක් කමක් නැහැ. ඒක භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. තමයි දන්නවනේ මේක බිම තියෙන හැටි. අනිත් ඒකට කවුරක්වත් කැමති නැහැ. ඉලේ පරිමකට කුඩල ආවරණයක් බිම දාලා පාගනවා වගේ. තමයි දන්න ටික පැත්තක තියලා නවකේ ආධුනිකයෙක් වගේ වෙන්න පුළුවන් නම් හරියට මම කඩු ලෑල්ල කන්තිල් ලිවවා. සුදු කඩ දානක මොනවද ලිවවා. මොන මොනවාරි කටුවාලා තියෙන එක තාම මොනවද ලිවවා. වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ බණනවා කියන එක පුදුමාකාර කලාවක්. ඒකට අට්ටිගත්වා මානසිකත්වා සම්බන්ධීතෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනා මේ කියන හැම එකකම අර්ථය උකහ ගන්න බලන්න. කරන්නම ඔය අපිට දුන්නු. මානසිකත්ව. ඒ කියන දේවල් හිතට ගන්නවා විතර නෙමෙයි එතන එතනම ක්‍රියාවක් කරන්න. මේ භාවනා කරන වෙලාව වෙනයි, බණහන වෙලාව වෙනයි, දක්පන් කරන වෙලාව වෙනයි කියලා එහෙම ගන්න නැහැ. මේකත් භාවනාවක් තමයි. ඒ කියන දේ අහන ගමන් එතනම ක්‍රියාවට නගනවා. සම්පංචේතසු සමන්නාහරිත්වා. ගෙදර ගැන කල්පනා කරලා වටපිට බල බල. අහවේ කරු ගැන ගැන නෙවෙයි. සියලු මුළු හදින්ම ඔහිත සෝතෝ කන්න මොනවගෙන අර කලබලෙක් වෙච්චාම ආවා ඒ දිහාට කන්නම කරන්නේ බල්ලෝ යොමු කරන්නේ අන්නේ වගේ ඒකටම කන්න බාරගෙන ඔහිත සෝතෝ ගන්න ඉතින් එතකොට ඒ මේ බණ අහනකොට ඒ සිදුවෙන සංනිවේදනය ඒ සිදුවෙන මානසික මනසට වෙන ප්‍රක්ෂේපණය මේ ගමන් කිරීම කවදාකවත් වෙන වැඩ කරන ගමන් ආපොන්න ඇහින්නේ නැහැ. ඒ නිසා කටුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා බණවල જાති දෙකක් තියෙනවා. ආහන බණ සහ ඇහෙන බණ කියලා. ඒකේ වැඩ කරගෙන ඉන්නකොට අර හඳුරු මිහඳුරු බණ කියනවා ඇහෙනවා අපට. නමුත් එතකොට අපේ හිතේ තියෙන්නේ මොකද්ද වැඩක් කරනවා. නමුත් දැන් එහෙම නෙවෙයිනේ. මේ ධර්මජීව හඳුරු මේ ආවේ අපිට බණ කියනවා. මේ මටමයි කියන්නේ කියලා. ඒ බණ ආහන බණ. ඒකට හිත යොදලා කරන්නේ. මානසිකාරය යොදවගන්න. ඉතින් මේ විදිහට හොඳ බණ ඇහෙන බණක් වරුපත් කරගත්තු අහන බණක් වුණොත් අකුසලයක් සිද්ධ වෙයි. මේව කාරණාව කියද්දී අර පිට බල බල හිටියොත් චුනගතපත් පන්න ගන්න. ඒකට මෙහෙදිලා ගත කෙරුවොත් එකක් තමයි Taman තේරෙන ගතිය වැඩි යතුන් ගතියක් වැඩි ධර්ම ගෞරවය කියලා කියනවා. සර්වජන් වහන්සේ තමන්නාන්සේගේ ඒ අභිජතා ඥාණයට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා ආදර්ශයක් වශයෙන් කවුරු හරි ගුරු තන්තියේ තන්තුරේ තියාගන්න ඕනේ. නැසර පෙනුන්නේ සදේවකේ සමාරකේ සබ්‍රහ්මකේ දෙවියන් සහිත මනුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව සහිත රජුන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙක් මට සාස්තු වෙන්න බෑ. ඒකවල ධර්මයේ තමයි තියාගන්නේ. ඒක සර්වඥාන්සේ කොච්චර ඒ ධර්මයට කරුපරාද කියනවනම් මේ කුටි කන්න සෝන හාමුදුරෝ දුර බැහැර කෙලාවට පස්සේ සර්වඥාන්සේ තමන්ගේ හාමුදුරේම ඉදාගන්න සකස් කළ දෙන්නේ කියලා අනන්ත හාමුදුරන්ට කියලා ඒ හාමුදුරන් කියනවා මට මන ටිකක් කියන්නේ. ඉතමන්ගේම ගෝලයා ඒ පළවෙනි මතාව තමයි අවන්තිපුරේ ඉඳලා. ආඩපද කරන බණ ටිකක් කියන්නේ. කුටි කන්න හාමුදුර අම්මගේ බොක්කේ ඉඳදී බණ අහපු කෙනෙක්. දරු ගැඹේ ඉන්නකොට වරණහරු කෙනෙක් කම්මසෝවාන් කෙනෙක්. දැන් මේ හොයාගෙන ඇවිදින්නේ පැවිද්ද. මුචජනනාගේ කාමරයේම ආසනේ දීලා රටෝ සත්කාර කරලා කියනවා. "බලන්න ඒ ශාසිත කියනවා. ඇලබිල්ල පාබිල්ල වෙනස් කරන්නේ නැතුව බුදුම විදිහට බුදුජනනාංශී ස්තුති කරනවා." ඉතින් බුදුහාමුදුරුවෝ තමන්ගේ ගෝලයාගෙන් තමන්ගේම බණ අහලා තියෙනවා. එනිසා අපි දැනගෙන ඉන්න ඕනේ මේ ධර්මයේ කියන එකට තියෙන ගෞරවය ඒක ලොකු ආධ්‍යාත්මික දෙයක්. ඒක ලොකු දාර්ශනික බර දෙයක්. එනිසා ඒ දේ කරනකොට අපි සුත්තමය ඥානය නැත්නම් සුතානකයිද කියලා කියනවා. ඉසර තිබුණ ඔච්චරමයි. ඒකයි මේ ශාවක දේතක වෙනසින් අපි ඔක්කොම ශාවක වෙනවා. දැන් තියෙන ඔඩියෝ විෂුවල් තියෙනවා නානා ප්‍රකාර වෙන්නේ. ඕනම අධ්‍යාපනයෙන් දන්නවා මේ ඉස්සරහින් ඉඳලා අහනවා විතර සංනිවේදනය වෙන්නේ මොනම දෙකින්. අදත් එහෙම තමයි. එයිසා අලුත් ක්‍රමයේ ඉන්නේ ඉඳලා හේතුවයි පාරමිතමක ප්ලාන් ප්‍රතිකම්බර හයිවේ මේ මුකුත් නෙමෙයි. මොකද බුදුචාන්දේ පටන් ගත්තේ ලෝකෙදී හොඳම ක්‍රමය ශ්‍රාවක දේදක සම්බන්ධතාවය. අදත් එච්චරයි. ඊට පස්සේ තමයි ධර්ම සාකච්ඡා. දේශනාව කියන්නේ එක්කෙනෙක් කතා කරනවා අනිකුල අහගෙන ඉන්නවා. සාකච්ඡාවේදී දෙපාර්ශ්වෙම කතා කරනවා. එතනදී තමයි රාන්ති ස්ථාන, ගැටළු ස්ථාන නොතේරෙන දේවල්. ඉදිරිපත් වෙන නැත්නම් දේශකයට දැනගන්න පුළුවන් වෙන්නේ මං කියන්නේ තේරුණාද මේගොල්ලන්ට? අසුපතිචාරය මොකද්ද කියලා දැනගන්න පුළුවන් මේ සාකච්ඡාවෙන් තමයි. ඉතින් සාකච්ඡාව අද කාලේ වෙනකොට අද තියෙන සංවිධානකමත් එක්ක බලනකොට සෑහෙන දියුණුවක්. නමුත් ධර්ම සාකච්ඡා කරන එකම ශාසනය බුද්ධ ශාසනය විතරයි. අනිත් සියල්ලෙම තියෙන සුද්ධලිය විල්ලක් කියලා සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ප්‍රශ්න කෙරුවොත් සදාකාලික පාඩ. සුද්ධලිය විල්ල ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට කියන්නේ. බුදු දඥාදී සඳහන් කරලා තියෙනවා මම කියන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය. සර්වඥතා ඥානය හැබැයි මම කියන කිසිම දෙයක් පාර ගන්න එපා. සාකච්ඡා කරන්න. ප්‍රශ්න කරන්න. එහෙම කෙරුවොත් බලමගේ ගෝලිය වෙන්නේ නැහැ. ඔය බය වෙන්නේ නැහැ මේකේ. මොන විදිහේ සාකච්ඡා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ධර්ම සාකච්ඡා කරනකොට විපාර්ශ්වීම ෂට මායාවී ගති නැති කරලා අවංකව සාකච්ඡා කරනවා නම් සාකච්ඡා මැද බුදු වැඩ ඉන්නවා. අවංකවම Tamanda කියන්න ඕනේ. සරලව Tamanda කියන්න ඕනේ. ෂට මායාවී ගති නැතු කියනකොට ඒක සජීවීකමක් ඇති කරලා දෙනවා සාසන. ඉතින් ඒක නිසා සාකච්ඡා අනුගහිතය සම්පස්තයක් වශයෙන් දාපව දෙල්ප වටේ. ඒක නිසා කමඨාන් සුද්ධ කිරීම කියලා තමයි ඒක මෑත කාලේ තේරවාදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක්. හරියට පරියන්ක විතර කොටලා හරියන්නේ නැහැ හක්මන කරන්න. හක්මන කෙරුවේ නැත්නම් සජීවී ගතියක් ඉන්නේ නැහැ. ඒ වගේ මනහල විතරක් හරියන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි සංනිවේදනයේ පණ ගහලා ඉන්නේ. ඒකට කියනවා සංකච්ඡානුකයිති. මේ සීලානුකයිති, සුතානුකයිති, සාකච්ඡානුකයිති ඇති ඇයට විතරයි සමතානුකයිතියක් හදියක්. හිත ඒකෝදි භාවයටපත් වෙන්නේ. ඒකාග්‍ර වෙන්නේ. යම් අරමුණකට හිත නියමන්න ඉස්සෙල්ලා මේ අඩුම කැඩුම උපකරණ ආයුධ ටික තියෙනවා. සීලයක් තියෙන්න ඕනේ. සුචිමේ ඥානයක් තියෙනවා මම ඉන්නේ මොකද කරන්නේ කියලා. සක්මන් කරනකොට මොකද කරන්නේ? එදින්දා වැඩවල මොකද්ද කරන්නේ කියලා දැනුම තියෙනවා. දැනුම නැත්නම් ඒක අහගන්න ඕනේ සාකච්ඡාවට. මේ බෑග් ඉඳගෙන ඉන්නකොට මම මෙහෙම කරන එක හරිද වැරදිද මොකද කරන්නේ? සාකච්ඡා සම්පූර්ණ මොකද කරන්නේ? එදින්දා වැඩවල කියලා. ඔන්නෝ කියන තියෙන කෙනා ඒ සීලි අලුත් වෙන්න අලුත් වෙන්න ධර්ම දේශනාව අලුත් වෙන්න අලුත් වෙන්න සපෙක්ට අලුත් වෙන අලුත් වෙන අනිදාසි පරියන්කේ යන්නේ හරි ආශාවකින් ආර්ය පරිශ්‍රණය කරගන්න වැඩි වෙලා වැරදිලා වැරදිලා නිවියා. ඒ සමතයෙන් හිත හේම කරගත්තා පස්සේ කීකරු කරගත්තා පස්සේ හිත ආම්බා කරගත්තා පස්සේ තමයි විපස්සනා කරන්නේ. එස මුල් හතරම විපස්සනා කියන ධර්ම પરම්පරාවක් නිදී. ඉතින් මේ නිසා අදම කොමුලදී මගේ චාරිත්‍රාක් තියෙනවා මේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන මේ කරුණු පහ මතක් කරලා දෙනවා. එහෙම නැතුව අපිට බලාපොරොත්තු වෙන අර ආරක්ක සම්පදාව හිට වෙන්නේ. ඒ නිසා අපි ඒකට හිත සකස් කරගන්නයි අපිට පුළුවන් මේ සීල අනුග්‍රහිතයේ කියන එක දෙවන්නේ කිසිසේත්ම බලපාන්නේ. Taman ඕනේ නම් ඕනම උසස් සීලයකට යන්න. ඒ කරන් වලින් මනුෂ්‍යයෙක් විතරයි. නමුත් මනුෂ්‍යයා පුළුවන් තරම් බලන පහත්ම සීලෙ නතර වෙයි. ඒක මහාන අයිතිවාසිකමක් කරගන්න. අපිට මහාන අයිතිවාසිකමක් තියෙනවා සතු දඩයන් කරන එක ස්පෝර්ට්ස්මන් කෙනෙක් වෙන්න. වරකම් කරන්න සිල්ලන්නම සුරල් දාලා වරකම් කරන්න. රටේ ඉන්න ප්‍රධාන නායකයා ඉඳලා අන්තිම පහත් එක දක්වා සියල්ලම කරන්නේ සුරකම්. කාමීච්ඡාචාරේ ගණන් කර කර කරන්නේ. මෙච්චර කරලා දිනව මචං කොච්චර කරලා දිනවද ලංකාවේ ඡන්දේ දිනන්න මේක කරලම තියෙනවා වැඩියෙන් ඡන්ද හම් වෙන්නේ වැඩියෙන් කාමීත්‍යචාරය කරපු කෙනා. මේව තමයි අපි අද අපි දෙවෙනි પરම්පරාවට උගන්වන්නේ. වැඩියෙන්ම කොහොමද සත්තු මරන්නේ? වැඩියෙන්ම කොහොමද වහන් කරන්නේ? වැඩියෙන්ම කොහොමද කාමීත්‍යචාරය කරන්නේ? කිව්වොත් බොරුවක්. කිව්වොත් කතා කරොත් බොරුවක්. බොරු කේනම් කරසෝචන කියන එකද චතුරගතයක් වෙන මට ගිහිල්ලා. ඒ බොරු පන්සහඳ කියනවා කතා කරනවා ලෝ අතුරු ප්‍රත්‍යක්ෂ වගේ අහගෙන ඉන්න ගල් පිළිම පව ඔළුව හොල්ලනවා. එහෙනම් එහෙනම්. ඒ තරම් කතාව දක්සයි. හැබැයි කිසිම ගුණ විශේෂයක් ඇතුළේ නැහැ. මේක තමයි අපි මේ වගේ මධ්‍යස්ථාන වලින් දෙන්නේ. අධ්‍යාපන මධ්‍යස්ථාන ඕව තමයි ළමයින්ට කැටගරලා, නැකට් කරලා, පිටි කරලා ගිලින්නේ. ওই ටික තමයි. ඒක තමයි අපේ දායකත්වකම තියෙන්නේ. සහතික ලැබෙන්නේ, අම්මාන ලැබෙන්නේ ඕව කරනවා. නමුත් ඒක වැඩිම සීලයට යන්න ඕන ගතියක් තියෙනවා. එමෙතන වැඩිම ධර්මයේ පැත්තට යන්න ඕන ගතියක් තියෙනවා මනහ. එතන පුළුවන් තරම් මන ධම්ම ටිකම සාකච්ඡා කරන්න ඉවර කරගන්න ඕනේ කියන කතාව ඒව නිකන් සමාජයේ පසුබාහන කටමවටපත් වෙනවා. ඉතින් අවුරුදු 40ක් මම බැලලා තියෙනවා කොච්චර කවුරු මොන බයිලා කිව්වා. මේ බුද්ධ ඥානන්තේ කියන දේ කරගෙන ඉදිරියට ගියෝ අපේ ජීවිත ප්‍රගතියට බාධාවක් කැසිසෙත් නැහැ. මායයට කරන්න බෑ අන්‍යගම කෙනෙකුට කරන්න බෑ ගින්නට කරන්න බෑ ජලයට කරන්න බෑ උලකට කරන්න බෑ පොළොවට කරන්න බෑ කෙරෙනව නම් කෙරෙන්නේ අපේම තියෙන නිහින ගති නිසා අපේම තියෙන මෙව හරියට නොකරලා තියෙනවා ඉතින් අපි ඒකෙම දැනගෙන පශ්චාත්තාප වෙලා බෑ බෑ අපි කාලකන්ණු කියන්නේ නෙවෙයි මම කතා කරන්නේ සමුතනතු ඔය ඔක්කොම ටික කරලා තියෙනවා නැත්නම් කෙරිලා තියෙනවා ඒක ආරම්භ කියන බලක් තමයි පුරණ කාරණා පුළුවන් හරියට ඒක ජාතක කතාවල තියෙනවා. අනිතක වල පෙන්නනවා. උන්වහන්සේ ඒක කරන්නේ මේ පෞකාරයට ගල් ගන්න නෙවෙයි. උන්වහන්සේ ඒක කරන්නේ මොකද ඉන්න පුළුවන්. ඒ හැම අකුසලයක්ම දැක දැක දන දන මකන. මේ ජීවිතේ ඉඳ ඕවර මාදක් වෙවි ඉඳපා. ආන ඒ පැත්තෙන් තමයි ඔය චේතු කියලා සූත්‍රය අපි මේ වැඩමුළුවට ගන්න සූත්‍රේ වටනකමක් තියෙන්නේ. බුදුජනන්දෝ එක එකක් නම් කරලා කියනවා. හිතේ මේව කතර දෙයක් තියෙනවා. ඉතින් උල් වර්ගයක් තියෙනවා. ඒ උල් තියෙන කෙනාට මේ සාසනීය තියා මනුස්සකමක්වත් බුද්ධ විහිදන වෙන්නේ. ඒක නිසා යත්තගත දෙවික වේ බිකුනෝ පංච චේතෝ කියලා පහින. තමයි හිතේ උල්ලැමිලා තියෙනවා. ඇඟේ කට්ටක් කරනවා වගේ. කකුලේ කට්ටක් කරනවා වගේ. ඉතින් ඒකට හැවෙන ගිලවෙන තැන ඉද්දෙනවා. රොම්පනවා. මේ ටික අයින් කිරුවේ නැත්තම් ඔබ හිතගෙන හිටියක් හිතගෙන හිටියක් දැවෙනවා දැවෙනවා. මේ රූප ධර්ම වලට කියනවා ඉන්දින කුප්පණ ගති කියලා. කුප්පණ ගති කියලා කියන රූප ධර්ම වලට. ඉතින් ඒ වගේ එකක් තමයි මේ චේතෝ වීල පහක් තියෙනවා. දෙහිතේ කසක. ඉතින් උල් පහක් තියෙනවා. අන්නේ උල් පහ තියෙන තාකල් ඒ කෙනාට මේ ධර්ම විනී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාතනෙයි කවමදාකවත් ජීවණයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෘත්ති වෘත්ති වෘත්ති කියලා කියන්නේ වැඩිමක් වෙන්නේ. විරෝල්ල වෙනවා කියන්නේ පිටරීමක් සිද්ධ වෙන්නේ. ඒ පුල්ලං වෙනවා කියන දේකට අධිකාරී ශක්තියක් කවදාකවත් ගන්න බෑ. සාසනික වේදපරව මේ හිතේ උන්තුන් තියෙනකම් පහක් තියෙනකම් උන් පහක් තියෙනකම් කියලා. ඒක මාතෘකාවක් කරන මේ සරුවච්චන් වහන්සේ විසින්ම දේශනා කරන සූත්‍රයක්. එහෙම නැත්නම් කත්තු කම්මිතා ඥාණයෙන් කරන්නේ. මේ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඒක දැනගත්තොත් අර ලේෂයක් වෙයි කියලා මේ වෙච්ච සිද්ධියක් නිසා ප්‍රශ්නෙකට උත්තරයක් අසින් නෙවෙයි දේශනා විලාසයක් නේද? කත්තු කම්මිතා ප්‍රශ්නය. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ කරනකොට අපි දවසින් දවස නැත්තම් අපේ මේ භාවනා ගමන ඉදිරියට යනකොට අපි මේ හිතේ එන්න තියෙන උල් මේ කහට අයින් වෙන පැත්තට දෙන්නේ නැත්නම් වසංග නැහැ දන්නේ නැතිකමට හෝ අසංගම ගතිය නිසා අපි මේවට ප්‍රතිකාර නොකරමු. මේ ජීතෝ කීල හිතිකහට මේ තියෙන උල් නොදැනීම එහෙම නැත්නම් ඒව පිළිබඳව උනන්දුවක් නැතිකම සමස්ත ජනතාවගෙම තියෙනවා. ඒ බෞද්ධයන්ගේ තියෙනවා, කයිගේ නෑ, වැඩි මහල්ලන්ගේ තියෙනවා, බාලෙන්ගේ නෑ එහෙම කියන්නේ. අමස්තයක් වශයෙන් තියෙනවා. නමුත් ඒක පිළිබඳ නොදැනීම ක්‍රම දෙකකට හිතෙනවා. එකක් තමයි අපටිපත්‍ය විද්‍යාව අහලවත් නැහැ. දන්නේවත් නැණි මාතෘකාව බුදුදහමේ දේශනා කරා. ඒක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් කියලා කියනවා. අධ්‍යාපනය කියන්නේ ඒකට දන්නේ නැති යමක් දැනගත්තොත් සුභසිද්ධිය තීද වෙන යමක්. එයාට කල්නකෝ කියලා දීපුවාම එතකොට එයාට ඒ දැනීම නිසා ඒ දැන දැන ඒ නරක වැඩේ නොකර එයාට අපටිපත්‍ය විද්‍යාව නැති කරන්න පුළුවන්. ගැන්වීම. මේ ආයතන හදලා තියෙන එක තමයි. අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල. අනිත් එක තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. වැරදි දෙයක් දන්නවයි කියලා හිතන්නේ මොනම තාලෙකට අයින් කරන්න බෑ. එනවා මෙත් ඇහිලාදී. විද්‍යාව කියලා කියනවා. හකබීරුකම් කියලා කියනවා. මෝහය කියලා කියනවා. අන්ධකාරය කියලා මොනවද දන්නවයි කියලා හිතන්නේ. ඉතින් ඒක මකන්න බෑ කොහොමඩක්වත් එහෙමද ඇඟින් ඇටයක් ගන්නවා වගේ ඒ ඒ ටික අයින් කරනවා කියන්නේ. ඒ නිසා මේ චේතෝ කියලා කියන ප්‍රශ්නෙට ඒ අපටිපත්‍ය විද්‍යාවක් තියෙනවා මිච්ඡාපටිපත්‍ය විද්‍යාවක් තියෙනවා. ඉතින් මේ අපටිපත්‍ය විද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව කියන වෙලුම්පටි දෙක මේ ගැට ගැහිලා තියෙන අපේ ජීවිතය ඒක නැති කිරීම සඳහා අවශ්‍ය වෙලා තියෙන අහිංසක කර ආධුනික මනස. අහිංසක නාට ඕන දේ උගන්වනවා. ආධුනික කෙනාට ඕන දේ උගන්වනවා. එහෙම නැතුව දැන් මම දන්නවා කියලා හිතාන හිටියොත් ඒ යාගේ තියෙන ඒ මිච්ඡා ප්‍රතිපත්තිය නිසා දන්න දේ කියලා දුන්න භාජනයේට පිළ දාන්න බෑ භාජනේ පිළිලා. ඉතින් සෙන් බුද්ධාගම කියනවා කොණ්ඩ පාමුල මේ වගේ විශාල විශ්වවිද්‍යාලයක් තිබ්බලු ඒකට හැම පැත්තෙම මිනිස්සු එනවා. ඒක ඉඳලා තියෙන දිසා බාපම් පාචාරි කෙනෙක් ඉතින් ඖෂුත ඥානීතිය. එතනම තියෙන කන්දක් උඩ ඉන්නවලු ද තල තුන තපස්සරේ වෙන් මාස්ටර් කෙනෙක්. අර මෙතෙන්ට විසීදාට හැම කෙනාම අර මනුස්සයට වැඳලලු යනවා. ඉතින් මම ප්‍රොෆෙසර් හරියක්. ආ උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙච්චර වැඩ කරනවා පොත් බලලා මේ මනුස්සයට කිව්වට පස්සේ යන ගම ඒ මිනිස්සු නිකන් අර සෙන් මාස්ටර් තමයි වැඳලා යනවා. සිංහයට ගැලපෙන්නේ නැහැ. ඒකේ දෙමාසට ආයමන්ති බ්‍රහ්මතලත් නැහැ. දොසපතිලවත් නැහැ. ඩිප්ලෝමා එක්කුත් නැහැ, ඩිග්‍රී එක්කුත් නැහැ, එම්.එස්.ඩ් නැහැ, පී.එච්.ඩ් නැහැ, ප්‍රොෆෙසර්ෂිප් එක්කුත් නැහැ. ඒකට යන ගම බෙදලා. මේ නිසා ළමයින්ට බයින්කොට ළමයි කියන්නේ ඒ ඔය මුතුමා උගන්නන දේ වෙනයි. එයා ගාව තියෙන අමුතුම ධර්මයක් කියලා. ඉන්නේ බෑ මොකද මම මේ දන්නම කෙනා. ඒක සිතුරට යන්න ඕනේ. ළමයි ගෝල ගිහිල්ලා අහගන්නේ කියලා. ඉතින් ඒ දවසක් ගියා. එළ බැලුවට පස්සේ දොර දට්ටු කරාලු. දොරේ පොඩි කවුළුවක් තියෙනවලු. ඒ කවුළුව හැරලා බලලා කවුද? ඒවල මාස්ටර් ඊටසේ මම කනවා මම පල්ලා විශ්වවිද්‍යාලේ මහාචාර්ය එහෙම නැත්නම් ඉතාමම කියලා. වැඩස්තල දොර වහවලු ගියා යන්නේ. ඉතින් ගීලිකවලු අර ළමයිනිකවලු තොපේ ওই ගින මාස්ටර් සෙන් මාස්ටර් ආගන්තුක සත්කාරවත් දන්නේ මම මෙච්චර හඳ නැගෙන ගියා දොර කවුළු බලලා ඇල්ලුවල මම ප්‍රොෆෙසර් කෙනෙක් කියපු ගමන් දොර හොයලු සර් එහෙම කියන්න එපා ප්‍රොෆෙසර් කියන්නේ නැතුව නියොත් වැඩි පාඩියක් දෙන්න තියෙනවා පළවෙනි පාඩම පළවෙනි පාඩම නමට ඉල්ලලා දින අපොටිව අහගන්න ඊට පස්සේ දෙවෙනි සැරේ ගියා දෙවෙනි සැරේ ගියාට පස්සේ ආයෙත් කතා කරලා කිව්වලු මේ ගත්තා. මට ඉතසල මොකටද ආවේ කියලා. අම්බ වෙන්න ඕනේ කිව්වලු ඒ දොරවල්. එතෙන් ප්‍රොෆෙසර් මොකටද මතර කියන්නේ කියලා. දැන් මේ දෙවෙනි දරේ මේ අහිංසක තාලට ගියා තොක්ක කරනවා කියලා. ළමයින්ට කිව්වලු ওই තාලෙන් බෑහර ඉතින් යනකොට යා අහිංසක කට්ටිය විතරයි බාරගන්නේ. ආයෙත් ට්‍රයි කරන්න කිව්වලු ඒ මාන්නේ කරන්නම තමයි දෙවෙනි සැරේ බිම දැම්මේ කියලා. තුන්වෙනි සැරේ ගියා. ඉතින් මෙයා කිසිම නයි පෙරපුම් බණ්ඩ ගියේ නෑ. නිකම්ම නිකම් මිනිස්සුන් කාට ගිල කළු පොඩ්ඩක් ඉස්තු දොරේ ගියා. ඉතින් වෙන හරි සතුටක් ඇති. කවදාකවත් නෑ දොරේ ගියා. වාඩි වෙනවා. වාඩි කරනකොට මේ වගේ පීස් බෝක්කට ගිහලා අතල් දුන්නා. දැන් ප්‍රොෆෙසර් එහෙනම් බයයි. මාස්ටර් කප්ටන් දෙන්නේ මොනවද ඉන්නේ? ඒ නිසා වීඩියෝ කෝපේ අල්ලගෙන ඉන්නවා. මාස්ටර් ගෙට ගිහිල්ලා ග්‍රීන් කී එකක් හදාගෙන ඇවිල්ලා වර්ක් කරනවා. ඉන්පස්සේ අල්ලාගෙන ඉන්නවලු මහගතුක සත්කාර ඉහෙලනගෙන ග්‍රීන් ටී එක. ඒ ටී සෙරමනි කියලා කියන්නේ. වක්කම ඉන්නවනම් කෝපේ පිටලන. අපරපේ හිතවලුගේ චාරිත්‍රයක් වෙන්නේ නැති කෝපේ පිරෙන්නම දෙන්න ඕනේ කියලා කෝපේ පිරෙන්න පීසිට වැටෙනවා. දැන් පීසින් පස්සේ වැටෙන්නේ ප්‍රොවිසකේ උපාදි කෝට් එකට. ප්‍රොවිසර් ටික වෙලා බලනකොට මෙයා පීසෝ පීසියක් පිළ පීරිමුත් වැක්කෙන් හදනකොට කිව්වලු මෙම්මි කෝට් එකට වැටෙන්න හදන්නේ. ඊට පස්සේ ඔයගේ හිතත් ඔය වගේ. ඔකට මොනවද දැම්මත් දැන් වැඩක් නෑ. ඔක ගිහිල්ලා හිස් කරගෙන આવොත් නම් මම දාන දෙයක් ආහාර. ඔය වාදනේ පිටලා තියෙන තාක්කල් මොනවා මම දැම්මත් අපරාධ උපාද කෝට් එකට හවුත් වෙන එක විතරයි එන්නේ. ඒක නිසා ඒ මනුස්සයාට උගන්වපු පාඩම අද ටිකටම මම නපුත් ධර්මයෙන් තියෙන තේරවාද ධර්මයෙන් ධර්මී ගන්න තාම නියතමානී වෙන්න. අනේ නියතමාන වීමදී අපි දැනගන්න ඕනේ මේ නියතමානීකම අපි උප්පත්ති ලාභයක්. වැඩිමහල් වෙන්න වෙන්න දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න කල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මේක කොහෙන් දෝරේ කරලා ගිල්ලක් ගන්නෑ. අපි හරියම ඔලමුලයි දැන්. කොච්චරද කියනවනම් සර්වඥතා ඥානයේ තියෙන සරුවත් යන අතේ ඉසරත් ඔලමුලයි. සර්වඥතා ඥානී ඉතරත් වල බලයි. මොකද අපි මේක උපයගත් ඉතාම අමාරු වෙන්නේ. අපි මේ දැනුම ඉතින් ඒක නිසා මේ කටයුත්තේදී අර බුදුරජාණන් වහන්සේ දෙන්න හදන අහිංසක ධර්මය උකහා ගැනීමේ හැකියාව නැහැ මේකට තන් වචනේ කියන්නේ කොළමොලක. කොළමොලක කොළමොලකම තිබුණ තිබුණ කර්මෙන් අපිට මේ සද්ධර්මය ලබා ගන්න බැහැ. නමුත් අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඕනම ඩිග්‍රී එකක් සල්ලි වලට ගන්න පුළුවන්. PhD එකක් වුණාටයි. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ නිහතමානී වෙන්න ඕනේ අධ්‍යාපනය ලබන්න. ඒකට කාසි මිට අතමිට කාසිපණන් තියෙනවා නම් ඕන දැනකින් ගන්න පුළුවන්. ඒකට පස්සේ ගැත්තට පස්සේ තිබුණාටදී ඕනකම වැඩි වෙන තමයි. ඉතින් ඒ නිසා ධර්මයේ ඉදිරියට අපිට මේ අවශ්‍ය කරන්නා වූ මේ හිතේ උල් ටික ගලවලා දාන්න ඕනේ නම් කසට අයින් කරගන්න ඕනේ නම් අපිට නැවත අහිංසක වීමේ හැකියාව ආධිකම්මිකේ වීමේ හැකියාව නවක යෝගාවචරික වීමේ හැකියාව තාම අපි අතර 100 100ක්ම සමානයි ඒකයි කල යුත්තේ කියලා ගන්න නම් ක්‍රමසහ විදි අහන්න ඉන්න එපා ක්‍රමසහ විදි තමයි ගන්න ඒ උලමලකම කියන්නේ ආධුනික ධර්මය ඔලොමලකම කියන්නේ ලේන. ඔලොමලකම නේද අහිංසක වීම ස්වභාවය. ඒක අපිට දැන් කොච්චර අමාරු වුණාද? අපි අවුරුදු 6 වෙනකන් හිටියේ තාමත් අහිංසක. තාමත් අහිංසක. බැරිද අපිට ඒ අවුරුදු 6ට ඉස්සෙල්ලා අපි අම්මගෙන් තමයි දේට බලාපොරොත්තුනේ මැසේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මොනම දෙයක් අත්දන්නේ සියලු දිනාගේ අනුකම්පාව නිසා අපි දැන් කරවදපු ඉස්සිලා මේ ශක්ති සතුටුමත් මිනිස් බවට පත් වුණාට අපි එදා ඉන්නකොට මොනම දෙයක් කරගන්න බෑ. අපි එනකොට ඕපනින් බැලන්ස් එකක් ඇතුළු නෙවෙයි යාවේ. ඛණ්ඩ තිබුණේ, අඳින්න තිබුණේ, අරසාවක් තිබුණේ, සේරම දුන්නේ බාහිර ලෝකෙ. ඒකට අපි අර අහිංසකයි. කොච්චරද කියනවනම් දැන් වුණා අපිට මානසික ආතතියක් ආවට පස්සේ පොඩ්ඩලමේ දිහා බලන්නේ ඒකට ආතතිය නැති වෙනවා. මම ඉන ගමන් මෙහෙන ගමන් ස්ලෝ තිබුණා සම්මන්ත්‍රණය. ඒකට ඇවිල්ලා හිටියා අනන්ත දිනෙක් එක එක එක විෂයන් වලට දක්ෂයෝ. ඒ ප්‍රොෆෙසර් කෙනෙක් තමයි කතා කරලා සයිකියාට්‍රික් කෙනෙක්. එයා කියන මම සයිකියාට්‍රික් කතා කරන්න යන්නේ මම සීයා කෙනෙක්. මම පොඩි ළමයි එක දෙල්ලක් කරනවා. දරුවනේ දරුවොත් එක්ක. මම ඉතින් මේ ප්‍රොෆෙසර් හින්දා මට নানা ප්‍රදේවල් කල්පනා කරනකොට දරුවෝ ඩක්කාලා ඇදලා මම වර්තමාන මොහොතට තමයි. හරිම දක්ෂයි. මම කොච්චර ජීවිතේ දෙන්න හැදුවත් ඒකම සෙල්ලම් කරලා වර්තමාන මොහොතට ඇදලා ගන්න. එතකන් ළමයි ගාව තියෙන වැක්කිරෙන සතිය. දරුවෝ ගාව තියෙන වැක්කිරෙන අහිංසකම. දරුවෝ ගාව තියෙන වැක්කිරෙන ඉස්තමාන ගතිය. ඉතින් ඒක තමයි අපිට තියෙන්නේ දරුවන් දැන් පාඩම ඉගෙන ගන්න. නැත්නම් අපි දැන් මගේ දැන් 66යි. අවුරුදු 60කට ඉස්සෙල්ලා මම ඉතින් දම්ඩියක් අත්දින්න නැතුව අක්කපැත්තේ ඉලිය දාගෙන බොඩුගමට ආ මෙතෙන් යන්නේ කයි කතා කරන්නේ වෙන මහා ලොකු දේවල් නෑ මේ පච්ච කොටන්න කියන්නේ නෑ අන්න ඉන්දෝනෙකමකුත් නෑ රයින්සෙක් කමට යන්නේ ඒක අපි ඔක්කොගෙම සමාකාරෝති කළ යුත්තේ ඒක කියලා දන්නවා ඒක කියන්නත් බෑ අපි හිතමු අපිට ඇවිල්ලා කිව්වොත් අඩුගුලේ මිනිස්සේ අහිංසක වෙන්න කියලා අපි ඒක අඩුගුලේ ඉන්න ඌ වෙනවා අභිවද්දිම දාන්නේ නුගතෙක් කැවිලා කිව්වොත් කියන්නේ ඌට ඉගෙන ගන්න බැරි නේද? ඌ කියනවා මේ අපිට අහිංසක වෙන්නේ. දුප්පතෙක් කැවිලා ගියාවොත් කියාවේ ඌට කියකට හම්බ කරගන්න බැරි නේද? අපි හම්බ කරගත්තොත් ඌ වෙනවා කියන බුදුරජාණන්සේ ජාතිය වන්තේ කුලයේ මව දීරම බලලා. පස්මහලු බල්ල මේකට ආවේ. ඒක කාටවත් කතා කරන්න ඉඩ දීලා නෙවෙයි. ඒ සම්පූර්ණ ඥානය අරගෙන කෙනෙකුට ඔක්කොටම වැඩිය මුඩි. මම රජපැටියේ අවුරුදු 45ක් කිනොඩෙක් විදිහට ඉඳලා උත්සාහ කරලා පෙන්නලා දීලා තියෙනවා. මම රජ පැටියේ මම අවුරුදු 45 ඉගන්නක් විදිහට ඉඳලා තියෙනවා. බයම කොච්චර මොන තරම් සමාජයේ පිළිගැනීමක් ඇති කරගන්න පුළුවන් ශක්තියක්. ඊගියක් අතහැරලා තියෙන රජ පැටියේ. ඒකල බුද්ධිය ගත්තේ ඇටීරියා පොළ ගොඩක් උඩ. ආත්‍රේ නම් ජීංගෙට ගිහිල්ලා හිටපා. මම පරදත්තු ජීවි ප්‍රේතේ කියලා. අනුන් දෙ දෙන කාලා හැපෙන ප්‍රේතෙක් කියලා ජීවත් වෙනවා. ඒ නිසා කියන්න බෑනේ කාටවත් නෑ. ප්‍රමිදලා නෑ දුක් විඳලා නෑ කියලා අන්ත දෙකටම ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ චේතෝ කියලා මේ මේ හිතේ තියෙන උල එනකන් අපේ ජීවිතේ කසට අයින් කරන්න තියෙන පළවෙනි දේ අන්න එහෙම සරුවචන වහන්සේ පිළිබඳව සැක උපදවන්න එපා. සරුවචන වහන්සේ වෙලේ නඛංකති විචිකිච්ඡති නාදි මුච්ඡති. දැක කරන්න එපා. විචිකිච්ඡා කරන්න එපා. නොඅදහා ඉන්න එපා. න සම්පසීදති. අහදින් නැතු ඉන්න එපා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක්, යම් කුසල ඡන්දයක්, යම් අදිමු ඉමොක්කයක් තියෙනවද? ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ හිතේ කහටයි. ඒ එන්නේ එන්නේ එන්නේ හිතේ ඇනලා තියෙන උල අයින් වෙලා යනවා. ඒක නිසා ඒකෙන් ලැබෙන ලාභී යම් කිසි කෙනෙකුට බුදුජානකදී කෙරෙහි යෝජින සද්ධාව ඉන්දින තියෙන ලාභය තමයි අදිකින් දිගටම මේ ධර්මයේ කෙලස් තවීමට ලොකු ආතාප වීර්යයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම නිතිපතා වැඩ කරන්න ඕනේ මේ භාවනාවට. මේ බුදුහාම ගන්න මල් පූජා කරන එක නෙවෙයි මේ කතා කරන්නේ. සතිමත් වෙන්න ඕනේ නිතිපතා. සතත අභ්‍යාසෙ නිදෙන්න ඕනේ. ඒ ආදී කළ යුතු ආතප්පාය අනුയോഗාය මෙහිම කෙලස් තරණ වැරයතු බුදුහාමුදුරු පෙන්නව වාක්‍යම තමයි දවසින් දවස දවසින් දවස ලඟ වෙන්නේ ඒක ලඟ වීම වැඩි වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන කාරණා. තැනක උතුම් කෙරේ ශ්‍රද්ධාව වෙනකොට ඩොලර් කෙරේ ශ්‍රද්ධාව ආව පවුම් කෙරේ ශ්‍රද්ධාව ආව ඒ තරමට මතක තියාගන්න අපේ පිළි අඩු වෙනවා භාවනා දෙන කාලය අඩු වෙනවා තපස අඩු වෙනවා භ්‍රමචර්ය අඩු වෙනවා ඒක නිසා ඒකෙදී අපිට තේරෙනවා නම් ජීවිතේ එන්නේ එන්නේ අපි ධර්මයෙන් බුදුන්ගේ සංඝයාගෙන් අයින් වෙන පැත්තකට යනවා. එතකොට අපි බුදුන් කෙරේ සද්ධාව අඩු වුණා විතරක් නෙමෙයි අපිට වැටහෙන තව මොකක් හරි එකක් කෙරේ සද්ධාාවක් ඇති වෙලා තියෙනවා. නොකන්නා දහවදුරා දෙයක් කෙරේ සද්ධාාවක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇබ්බැහියක් කෙරේ. ඒ සම්මත දවසක් හම්බෙනවා කියන අලුත් අවස්ථාවක්. මම මේ දවසේ ඊට වැඩිය බුදුන් කෙරේ සද්ධාවෙන් පටන් ගන්නවාද? ඊට වැඩිය කෙලස් එන පැත්ත අඩු කරලා ගන්න තමයි කියන එකේ පොත් ඇගීමක් අපි ළඟ නැත්තම් අපිට අවුරුදු 50 60 70 වෙනකොට ඒ ආන දශකේ වංග දශකයට එනකොට බුදුමාහාර චිත්ත පීඩාවක් ඇති මොනවද මෙතෙක් කල් කරපු දේ අඬපු තොවිලකුත් නැහැ මෙලේ පළලකුත් නැහැ 60 70 වෙනකොට ඒක නොවින්ද නම් අපි පුළුවන් තරම් මේ කෙලස් පැත්තට යන පාරදී සර්වඥාන්සේගේ ශ්‍රද්ධාව. ඉතින් ඒක නිසා සර්වඥාන්සේගේ තියෙන ශ්‍රද්ධාව දෙවිදියකට ගන්න පුළුවන්. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා අපේ උන් පන්දි ස්වාමීන් වහන්සේ බුදුජානකගේ ධාතු කෙරේ ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන් උද්දේශ පාරභෝග ආදිවාසීන් ධාතුන් කෙරේ. ඒ කියන්නේ බුදුරජාණන්සේ ඉතුරු කරලා ගිය ශාරීරික ධාතු තියෙනවා, උද්දේශික ධාතු තියෙනවා, පාරිභෝගික ධාතු තියෙනවා. ඒ වගේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව අතින් අද ලංකාවේ තාමත්ම ඉහළ මට්ටමක ඉන්නේ. කවදාකවත් නැති විදිහට ධාතු මාතලා ප්‍රදර්ශනය කරනවා වැඩ උඩක් කරනවා. ඒ වගේම පාරිභෝගික කරපු දේවල් උද්දේශ උද්දේශාකර පිළිම අද විතර ලංකාවේ බුදු පිළිම වලට විග්‍රහ කරන යුගයක් මානව ඉතිහාසෙම තිබුණේ. හැම හන්දියක් ගාම බුදුහාමුදුරුවෝ. අන්තලට ගියාම අතපය ගනිච්ච බුදු පිළිම දාන්න තැනක් එසක් දවසකට ගහන බුදු පිළිම කෝටි ගාන කවුරුත් වෙනකොට කුණු බාදී. වට්ටකවදන්න ගන්න බුදු පිළිමයි. කරවලෝ තන්න ගන්න බුදු පිළිමයි. බෞද්ධ පත්‍රයක් ගත්තු 50ක් විතර තියෙන බුදු පිළිම. ගෑනුන්ගේ හෙලිවලි රූපයයි බුදු පිළිමේ විතර විකුණන දෙයක්, විකිණන දෙයක් ලෝකෙ නෑ. ඊළඟට මිනිස්සුෙක් දෙව මුස්ලිම් මිනිස්සෙක් කතා කරලා කියනවලු ඒ කඩුවල ගතිපාරල හදනකොට අනේ ඔයගොල්ලෝ හරි හොඳ මිනිස්සු. මේකට ඉඩම් පූජා කරලා ගොඩ නැගිලි හදා ගන්න බැරුවට අපි ළඟට ඇවිල්ලා ණයට බඩු අරන් යනවා. යකට බඩු අරන් ගිහලා මේක හදනවා. ඕන දෙයක් ගෙනියන්න. අපි අඩුම ගන්න දෙන්න. හොඳ වෙලා. මං කනගාට වෙනවා මට එන්න බැරි වෙච්ච එක ගැන උතේ. හොඳ වෙලා. සීමාන්තිකව ණයට දෙන්න. ඊට පස්සේ කිව්වලු මේක හොඳ වැඩක්. අපේ සාස්ෘණාතිගේ රූපයක් හරි ඇඳුතු එල්ලන මරන්න වගේ. මොන ඕගොල්ලන්ගේ බුදු පිළිම බලන්න හැම හන්තියකම කියලා කියනවා. මොන තරම් නිග්‍රහයක්ද කියලා. ඕගොල්ලෝ ඒක කතා කරන්නේ නැත්තේ කියලා. ගිහිල්ලා බැලුවොත් අද දවසකට විසිකරන බුදු පිළිම. නසන්ද නොවැළපෙන තැන්වල තියෙන බුදු පිළිම. හැම එකකින්ම බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාවට වැඩිය අගෞරවයක් සිදු හැම හන්දියකම අහි කරනවා. විලදී කෙනෙක් කියන මේ බුදුජානහන්සේ ඉන්න ඕනේ විවේක ස්ථානයකට දැන් මේ පාරකට ගිහිල්ලා තියෙන්නේ බස් එකේ ඉන්නකම් ඉන්නවලු යන්න. හන්දියට ඇවිල්ලා ඉන්නවද බස් එකේ ඉන්නකම්. ඒ මේක ඉන්නේ අපු ඔක්කොම කරන්නේ බුදුජානහන්සේගේ මේ ඉන්න. ශාරීරික ධාතු, උද්දේශික ධාතු යන ශ්‍රද්ධාව වෙනවා මිසක් ධම්ම ධාතු අන්දිසංශේ කියනවා මේ ධම්ම ධාතු ධාතු චේති වලට එන්නේ ධම්ම චේති. ධම්ම චේති ඇත්තෙම නෑ. ලෝමාන්තර වගේ ධාතු චේති පවත්තගෙන යනවා. කාශ්‍යප දරුවචන් වහන්සේ අපවත් වෙලා කරපු උද්දේශය උදානය අපේ දරුවචනන්ස කියනවා. ධම්මචාර ධම්මචේති සමුස්සෙත් කස්සකෝ පරිනිබුතෝ. මේ මිනිස්සු මේ নানা ආකාර දේවල් අල්ලගෙන පූජාවල් පවත්තද්දී ධම්මචේතිය ඉස්මතු කරලා දීලා කාශ්‍යප දරුවන්ට පිටනවා. මොකද ධම්මචේතිය කියන්නේ සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ වැත්තක තියලා අපි ශ්‍රද්ධාවෙන් අර චාරිත උද්දේශික පාරිභෝගික දේවල් කරනවා. ඒක ඉවත් කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඊට වැඩිය හොඳ එකක් තියෙනවා නම් විශේෂයෙන් භාවනා කරන අය වඩා හොඳ එකක් තියෙද්දී ඇයි තාමත් මේ හොඳ දෙයට බැඳෙන්නේ? නැවතත් කියනවා වඩා හොඳ එක මෙච්චර ලස්සන පෙන්නලා තියෙනවා. ඇයි තාම හොඳ දෙයට බැඳෙන්නේ? යාට කවදාකවත් දිනුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ දෙයට වඩා හොඳ දෙයක් වෙනවට පස්සේ වඩා හොඳ දෙයක අදිනකදී තියෙන මනුස්සයෙක් විමුක්තියකට යන්නේ. නිසා ධාතු චේති සහ ධර්ම චේති දෙක පෙන්නකොට අපි උඩම අඩහැර පාගන කැපොස්සන් දහගෙන පෙරහැර හදාගෙන ධාතු චේතියට අදිනවනම් ධම්ම චේතියට නිග්‍රහයක් ධම්මචේතිය හදන්න සල්ලි ඕනෙත් නැහැ, මොකක්වත් ගන්න ඕනේ නැහැ. වර්තමාන මොහොතේ සතිය පිටුන එකයි කරන්න තියෙන්නේ. ඒක තමයි බුදු දහමට කන්ට ලොකුම ශ්‍රද්ධාවෙන් කරන්නේ ලොකුම කරන දේ ඊකට කියන්න තියෙන්නේ මොකද්ද? සතිය පිටුන කියන්නේ යමක් නොකර ඉන්න එක විතරයි. යමක් කරන්නේ සල්ලි ඕනේ, යමක් කරන්නේ ධනක් ඕනේ, යමක් කරන්නේ ආර්ථික කරුවෙක් ඕනේ. මේකේ තියෙන යමක් නොකර ඉන්න එක නෙවෙයි. ඉතින් එතකොට එච්චර පිනක් හම්බ වෙද්දී අපි දේවල් කරලා ලක්ෂ ගණන් වලින් දුර බැහැර ගිහිල්ලා මේ කරන පින්කම් දිහා බලනකොට මම තාම පින්කම් වල විරුද්ධව කතා කරනවා නෙවෙයි. මම මේ පෙන්වන්න හදන්නේ වඩා හොඳ දෙය තියෙද්දී බුදුහාමුදුරන්ගේ නාමයෙන් මේ කෙලි පිස්සු. කෙලින පිස්සු බලන්න ඕන වෙන ආරම්භක පැත්තෙන් බලන්න. මිනිස් කොච්චර ගෞරවයෙන්ද සාසුන් මහදෙට සලකන්නේ. අපි එහෙම නෑ. අපි අඳුමඳුන මාර්ග ඇඳුම් මාරු කරන ගමන් බුදු පිළිමයක් අහගෙන ඉන්නවා පිටි. පුළුවන් නම් වැටි කිලියක් ගහයි ගඳ කිලිය වෙනවා. බුදුන් පන්දිසන් කියන්නේ බුදුන් ගාවට ඔබේනවා මිසක් බුදු පිළිම ගින්න ගන්න ඉපා දෙන්න. ඒතර තියෙනවනම් ඒක බුදු කියපුවගේ තියන්න ඉතපන්. එහෙම නැහැ මේ ඉතින් බලය නාලා කියලා ඒකට හොදන්න ඉතින් කිලි වැදලා බලන්න. ආනේ මේ විදිහට ධාම ගැනීමත් මේ ධාම සමාජික මට්ටමේ පෙන්වන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව කියන එක මිනිස්සයා මේ ආරිභෝගික භාණ්ඩයක් කරගන්නවා. ඒ විදිහට භාවනා කරන කෙනා මේ මොනම දෙයක් අවශ්‍ය කරන්නේ නිසග දැනකට ගිහිල්ලා ක්‍රියාකාරකම් නතර කරලා සර්වඥාන්සේ කෙනෙක් තුමන් කර පිටුමල සීලයක පිටලා ඉඳගෙන ඉඳී අවුදිහා සතිය පිටවනකොට අන්න සර්වඥාන්සේ කාන්ත උසස්ම සංකේලෙ. ඒ නිසා අපි මේ ශ්‍රද්ධාව කියන එක තේරුම් අරගෙන දුරට මතක තියාගන්න. ශ්‍රද්ධාව කියන්නේ මරිච්ච ධර්මයක් නෙවෙයි සීඝ්‍රයෙන් පරිණාමයටපත් වෙන. අනේ සීඝ්‍ර පරිවර්තනය අපේ ජීවිතයේ තුලින් අත්දකින්න පුළුවන්. ඒක චම්කි සූත්‍රයේදී සර්වඥාන්තේ පියවර 14කින් පෙන්නනවා. මිනිස්සේ මේ ශ්‍රද්ධාව කියන ධර්මේ පාවිච්චි කරගෙන නිවන් දකින්නේ. සූත්‍රය කියවලා බලන්න එක වචනයක්වත් නැහැ ආක දාන්න මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් අංක 95 මට මතකයි අපි මම පැවිදි ඉස්සෙල්ලා කඩුගන්නා විදලා වතුල්ලට යනකම් බස්ගේ උච්චි ටිකට් එකක් අරන් යනකොට මට එක්කෙනෙක් මුළු මුළු ගමන පුරාවට මේ සූත්‍රය කියනවා. එයත් භාවනා කරන කෙනෙක් අපි දෙන්නම කිසියෝ කියලා දුන්නා මට තේරුණා මේ වගේ එක සූත්‍රයක සර්වඥාන්සේ මුළු ලෝකෙම තියෙන දැනුම පිළිවෙල වගේ පෙන්නේ නැහැ. ඒකෙදී අවසාන ඡේදයේදී සූත්‍රය සම්පින්දනය කරලා ජගන්නාථේ මේ ආධ්‍යාත්මික ගමන පටන් ගන්නෙ සද්ධාවෙන්. ඒ ආධ්‍යාත්මික ගමන මේ කාමභෝගී ආමිෂ ගමනක ඉඳලා ආධ්‍යාත්මයට හැරීම පටන් ගන්න චෛතසිකය තමයි සද්ධාව කියන්නේ. මේ සද්ධාව නැති කෙනෙක් ලෝකේ නෑ. හැම කෙනාම ආවදී. ඒක ජීවිතය ඇතුළත පරිණාමයට ලක් කරමින් දියුණු වෙන කටයුකුත් ඉන්නවා. නැත්නම් ඒ ලැබිච්ච සත්තාව මේ මෙත්තයි වෙමින් එතනම පල් වෙන කටයුකුත් ඉන්නවා. අන්න ඒකෙදී සර්වඥාණන් මේ ශ්‍රද්ධාව දියුණු කරන හැටි පෙන්නනවා. සද්ධා ජාතෝ උපසංකමනීය. යම් කෙනෙකුට සද්ධාවක් තියෙනවා නම් එයා දන්නවා මම අද ඉන්න තත්ත්වයේ දුක්ඛයි. මම කවුරු හරි දන්න කෙනෙක් ළඟට යන්න ඕනේ මේ දුක නැති කිරීමේ මාර්ගය හොයන්න. ඉතින් මේ මේ ශ්‍රද්ධාවට මේ විදියට කෙනෙක් තව කෙනෙක් ගාවට මෙහෙවන උපසංකමණය කියලා කියන්නේ වෙත ළඟා වෙනවා කියලා. ළඟා වෙන්න ආසන්න කාරණාව සංසාර දුක. සංසාර දුක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි කෙනෙක් ළඟට ළඟා වෙන්න තියෙන හැකියාව වැඩි. අහිංසක වෙනවා වැඩි. නිහතමානී වෙනවා වැඩි. සංසාර දුක නැත්තම් නැති කෙනෙක් නෑ. නැති වෙන්න වෙන්න ඕල මොන වෙනවා. කාගවත් ඕනේ ඒගොල්ලෝ මයි ළඟට එන්න ඕනේ මමයි දන්න මිනිහයි කියලා හිතන්නේ. මේ නිසා සද්ධා ජාතෝ උපසං. උපසක්කමන්තෝ පෛරපාස. නම් වෙලා ඇසුරු කරලා බලනවා. මෙයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද? එහෙ නැත්නම් දවල් මිකල් රෑ ඩැනියෙල් වාගේ. මේ මම බෑ මත කරන්නේ. ඉතින් අපි කෙනෙක් ළඟට ගිය ගමන් මේ ගනුදෙනු කරන්න යන්නේ ඇසුරු කරලා බලන්න. මේ තමයි පරිණාමයේ හැටි. ලෝකේ පරිණාමයේ සිදුවෙන හැටි. අත්තා ජාත උපදන්නෝ උපසංගමන්තෝ පෛරුපාති පෛරුපාසෝ සෝතං වෝධාති දෝ කනගාල බලනවා. මෙයා මොන වගේ ධර්මයක් කියන කෙනෙක්ද? ඇසුරු කරනකොට බලනවා මෙයා මොන වගේ ධර්මයක් ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා. එහෙම නැතුව එයා කාට හරි බණ කියන වෙලාවකදී අහන්න යන්න එපා. එතකොට ලෑස්තිලා කියන බණනේ. ඒක ගල් පිළිමක ඔළුව හෙල්ලෙන්න කියන්න පුළුවන්. ඒක ඉච්ච ප්‍රශ්නයක් නෑ. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අසුරු කරනකොට එයා කියන කරන දේ හිතලමසල කරන දෙයක් නෙවෙයි. ගිය කෙනා ඔත්තු බලන වගේ දෙයක් මෙතන කෙරෙන්නේ. සත්‍යඥාත උපදනකට උපදනකට පහළ පහළ පහළ පහළ භූතං හොදාති බලන්න. යා හිතල බල කරන දේවල් නෙවෙයි කියන දේවල් නෙවෙයි මොනවද මේ කතා කරන්නේ කියලා බලන්න. ඔහිත සෝතෝ ධම්මං සුනාමි. මේ මනුස්සයා ගිහිල්ලා තියෙන සත්පුරුෂේ ගාවට නම් එයා කතා කරන හැම වෙලාවෙදීම යොමුක් ඇති දෙයක් කියන්නේ ගොමුක් ඇති දෙයක් කියන්නේ ඉස්සරහට තල්ලු කරනවා ඊනම් අල්පත් කතා බෑ හැම වෙලාවම හැම වචනයකදීම තව කෙනෙකුට දහිත කරන කතාවක් කියන්නේ උහිත උහිත සෝතෝ ධම්මං සුත්වා ධම්මං ධාරේති කල්පනා කරනවා මේකල් මේ මේ දේවල් අහලා තියෙනවා මේ පුද්ගලයා මෙහෙම කියනවා දැන් මේ ධාරණ ශක්තියෙන් බලනවා. මේ කියන දේ වෙන්න පුළුවන් දෙයක්ද? නැත්නම් මාව හනහන්න කියන දෙයක්ද? එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්නේ ඔක්කොම ලයි මේව කරන්නේ නැද්ද? මෙච්චර වටින ධර්මයක් තියෙනවා. 99.99999ක්ම ජඩනම් කරන්නේ මොකද? කියලා ඇතුළත සංසන්දනයක්. සුත්‍ර ධම්ම දසානන් ධම්මාන අත්තම් වූයි. අපි පිටියා කල්පනා කරලා බලන්න. මේ මිනිස්සු ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. ඒකද එහෙම නැත්නම් දැන් මට ධර්මයේ හම්බෙලා තියෙනවා. හම්බ වුණාට පස්සේ කෙරුවොත් මේක හරියට ඉඳී තියෙනවා. දැන් මේ මට පේන පුද්ගලයා ඒක පෙන්නද කෙනෙක්. ආදර්ශයක් කියලා දසානන් ධම්මණන් අත්තංගෝ පරික්කති. මේ අර්ථය අර්ථය කියන්නේ ජීවිතයට ලැබෙන සාන්තිය. අර්ථ සාන්තිය. අත්තංගෝ පරික්කතෝ සති ඡන්தோ ජායති. එතකොට ඉතන නම් මාක් කරලා බලන්න. මෙන්න මේ වගේ පියවර පහකින් තමයි ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත්. මේ කියන දේ කරබැලීමේ ආසාවක් ඉන්න ඇහුවට විතරක් බෑ. අහන හැමදේම අපි ක්‍රියාවක් කරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවේ ඊගාව පියවර තමයි කුසල ඡන්දය. ලංකාවේ තවද බය පාර ඡන්දයක් තියෙනවා. මන අපේ කුත් තියෙනවා කාම ඡන්දය. ඒක බ්‍රහ්මචර්ය තමයි නිදේශපාන දෙනුමට ආලි දෙන්න පොඩි දෙන්න අරක දීප මේක දීපන් කියලා කිව්වට පස්සේ අපි කට අරගෙන ගිහලා ඡන්දේ. අන්න දේශපාලනඥයෝ hina වෙලා පුතෝ ගහලා තියෙන මිත්‍ය මිත්‍ය ගානේ දැන් 32ම පෙන්නලා. දිනවන පස්සේ මොන වෙනකට වෙන ඡන්දයකට යනවා. මේ කුසල ඡන්දේ කාම ඡන්දේ දෙක අතර තියෙන වෙනස ලෝකයාට මෙච්චර පැහැදිලි වෙනස්කම් තියෙන්නේ. අපේ ස්වභාවයෙන් කාම ඡන්දේම තමයි. මිටි තැනින් තමයි වතුර බහලා යන්නේ. තව බුද්ධ උත්පාද කාර්යයක් නෙමේක. ශාසනයක් තියෙන වෙලාවක් මේ නිසා අපිට කුසල ඡන්දයට ඉඩක් එනවා. ඒකත් අපි තට්ටු කරලා බලන්න ඕනේ. මේ අසුර නිසා අපිට මේ ආර්ය පරිශ්‍රණය කරා සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ජීවිත පරිත්‍යාගය කරා. නැත්නම් අපේ ආසාවල් කැප කරලා සීලය අධිශීලයක් කරන්නේ චිත්ත භාවනා අධි චිත්ත භාවනා කරන්න ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරගන්න මම ඇත්තටම උරදීලාදී කටයුතු අනිත් කුසල ඡන්දය ආරම්භනසේ සද්ධාව යත ලොකු වෙනසක් අනවිනි සද්ධාවට කියනවා අසාද සද්ධා මූලික සද්ධා කියන ඕනම කෙනෙකුට තියෙනවා ඒක කියනවා බීමැසියක් උදී අවුව බායු වෙලා ඉඳලා අවුව තියෙන කම්ම මහන්සි වෙනවා ඕටයිම් ඉල්ලන්නෙත් නෑ, බටා ඉල්ලන්නෙත් නෑ, වෙන අහසකම මොකක්වත් ඉල්ලන්නේ නෑ. පුදුම මහන්සියන්නේ මහන්සිය. පුදුම සද්ධාව. වේ කරන් බල. කඩිය කරන් බල. චිත්තක්ෂණයක් කරන්නේ කරන්නේ. ඒකයි තමයි අවබෝධයේ පිසකටේට කිරීමේදී තියෙන කුසල ඡන්දයත් එක බලනකොට මිනිස්යාට ඇස් තියෙනවයි කියලා පේනවා. ඔක්කොම අන්ධකාර જાතියක් ජීවත් වෙන්නේ අඳ ගොළු බීරි. මේම මේ ජීවිතේ හම්බෙච්ච දරුවන්ගේ සුභසිද්ධියයි රටේ සුභසිද්ධියයි ආර්ථික සුභසිද්ධියට නටනවා පුදුමාකාර කැපිටිලක් මේ කඳුරන්. ඉතින් හොත් උඹට භාවනා කරන්න නම් පිස්සු කතා කරනවා මේ වගේ කරද්දී කොහෙද භාවනා කරන්න වෙලාව. ඒකට ඉතින් මම හැට පිරෙන්නවත් ඕනේ. නිකන් මේ දුවට බ්‍රාහ්ම වෙදිනවා ඒක උනාට පස්සේ නම් මොන පුළුවන්. අපි දෙන්නේ නිදහසට ගන්න ඇහුවොත් බල්ලු නිමිට දාපු බත් කන්නේ. අපි තින්නේ සද්ධාහකට කුසල ඡන්දයද කියලා බැලුවොත් අපි හිතනවා මේ කරන බුද්ධ පූජාවලින් දාන වලින් අපි ඉබේ මුසුස් කාලා නිවන් යයි මේ ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ ගිහිල්ලා බක්කාර පහින්න පුළුවන් වෙයි කියලා. එහෙම වෙනවනම් එහෙම වෙනවනම් බුදුජානක උච්චර පාරමිතා පුරන්න වෙන්නේ ඒ සඳහා කරන දේ සහ මේ ලෝක ඉච්ඡාවට කරන කුසල සද්ධාවයි දෙක අතරයි. පුදුමාකාර වෙනසක් වෙන එක කියන්න දැඟලුවා මම දැක්ක ඥානාරාම ස්වාමීන් වහන්සේ මොක කෙලින්ම හොම්බට දබලලා කිව්වේ පරිස්සවාසි විතරයි මුරුනේ කිසිම දවසක මොනම හේතුවක් නිසා මොනම පින්කමක්වත් කරන්නේ නැහැ කද්දාලත් නැහැ ජර්මනියෙන් ඇවිල්ලා හිටියා මේ තරුණ කිල්ලක් අපිට උපාසකමක් නේ කොහේලා තුන පැවිදි වෙන තමයි ඒක වැදෑම පැවිදි කරන්නේ. අපි භාවනා කරන දැන මේ ජනේලය අරපුවාම ශ්‍රීදකෝන් චෛත්‍යපේ. දැන් ඔක්කොම බහිලා වුණා කියලා. ඊටස කමඩහන් කරනකොට පස්සේ මේ අම්මනි ගිහිල්ලා පරිවර්තක ලව්වා. කිව්ව ස්වාමීන් වහන්සේ මට හෙට ශ්‍රීදකෝන් මත පයින් යන්න ආසාවක් තියෙනවා කියලා. ඊට වෙයි. එතුමගේ උපන්දිනේ. එචා මට ආසයි. නැත්නම් හතර පහක් තියෙනවා. පයින් ගිහිල්ලා වැදලා එනවා. ඊට පස්සේ සයිඩු කියලා හැඩවුවා. දැන් උපන්දිනේ වගේ වැඩගත් අවශ්‍යම. වඩා හොඳ පින්කමක්ද කරන්න ඕනේ නැත්නම් බාල පින්කමක්ද කරන්න. කෙල්ලගේ මූණ නිකන් නිල් පාට වෙලා ගියා. ඒ හයිරු එහෙම තමයි හැපෙන්නේ මම. බුදුරජාණන්සේ කරේ ගෞරවයෙන් පයින් ශ්‍රේත ගෝමනට හැටව වාක්‍ය අනේකද හොඳ. ඊට වැඩි එදාට වෙන්නට වැඩි පැයක් වැඩිපුර භාවනා කරන එක හොඳ කියලා. වඩා හොඳ පින්කම මොකක්ද? මට උත්තර ඊට පස්සේ ගිහලා කිව්වා වෙන්නට වෙඩි ටික බාන කරන යක්ෂණි. මොනවද මේ උපදින දවසේ කෙටි දඩට පිස්සෝ. ඒකට ජර්මන් මිනිස්සුෙකුට බෞද්ධ නායකයෙක් මෙහෙම කියනකොට හුස්ම ගන්නවා. නම් දෙවිනි හැරේ ගියා. ඊට පස්සේ මම කට්ටිය කන ගන්න කියලා මම දවස් හතක් භාවනා කරලා. මම ඉතුරු දවස් ටිකේ උන්න ධාතු චේති වන්දනාකට යන්න ලෑස්ති වුණා. අධ්‍යාත්මික මේ බගාරා මම තයිරොයිඩ් පිටිපස්සේ යනකම මම අදම යනවා ඉතින් ඈ දැන් මාධිකට න්‍යායයි මම කො මාස පළවෙනි දවස් ආයේ භාවනා කරලා ඉතින් දවස් ආයේ මුළු මේ ආප පළවෙනි දවස් කාම කට්ටියත් එක්ක මේ නොටිය බලන්න යනවා ඒකට අහුවා මේ ධාතු චේති වන්දනාවද වඩා හොඳ ධම්ම චේති වන්දනාව ඉතින් මම කොයි එක තමයි ස්වාමීන් වහන්සේ පළවෙනි දවස් ආයේ භාවනා කරලා ඉතින් දවස් වන්දනා කරන දේ ඔබ කොච්චර මොඩේ දිගිලා තේරෙනවා ඒක ඔබ තේරුම් ගන්න මොන්නම හේතුවක් නිසා වන්දනා කියන වචනයක් ඇහෙන්න දෙන්නේ. පින්කම් කියන වචනයක් කියවන්නේ නැහැ. මුදෙ මෙච්චර ලස්සන වචන දෙයක් තියෙද්දි භාවනාවක් තියෙද්දි මොනවද මේ කරන්නේ? ඒකට බුදුහමර කැමති වෙයිද? තායිලන්ත ලැබෙන්නේවලා ඒ රජපෞලේ නෝන කෙනෙක් රජෝට හසුකම් දීලා කාමරේ දීලා මම යන ගමන් ට්‍රාන්සිට් එකේ කතා කළේ කිව්වලු ස්වාමීන් වහන්සේ වහන්සේ දැන් අහිට දවසේ ඉන්නවා අපි මේ බීමින් යන්න පුළුවන් නෑ. ලස්සන පළාතක් තියෙනවා. මම ට්‍රිප් එක ඕගනයිස් කරන්න. ඔයාලට යන්න කරන්න. වාහනේද පෝච්චියද ප්ලේන් එකේද කියලා. අයරෝ මොන්නේ බලන්න බල මට වැය නතර වෙන්නේ කොයි කාමරේද කියලා. මගේ කාමරේට යන්න ඉඳපිය පාර වෙන්න දීපන් මට ඕනේ එකම දේ විවේකී විතරයි. ඔය මට ප්ලේන් එකක් ඕනේ නෑ. අපි වන්දනාවක් ඕනේ නෑ. දැන් රාජකුමාරිකාට පොළොව බලාගෙන යන්න හිතෙනවා. ඕනෙම රාජකුමාරිකාට පුළුවන් ඕනෙම රහතන් වහන්සේ කෙනෙක් ලැබෙනවා. ඒක තමයි අද ලංකාවේ හිට වෙන්නේ. ඕනෙම වනජකට ප්ලේන් ට්‍රිප් එකක් දීපු ගමන් එයාට අක්කාල වැටෙනවා. ඒක දන්න කුමාරිකාව. බල කොච්චර ගහන්න කරත් අන්තිමට මගේ ටිකට් එකට යටයි කියලා දානවා. මේ ඒ જાති නෑ රාජකුමාර. ඒක කියලා දීපු කියලා දෙවිල්ල ලංකාවට බනිනවා කිව්වම පුදුමාකාර බැනිලා කරනවා. දීපදුරක් පෙර ගන්න බැරි තරම් රහතන් වහන්සේලා හිටපු රටේ අද වැඩියෙන්ම බටහිර කරන වෙලා තියෙන ලංකාව. අපිට කැලෙන්ඩරේ ලංකාවේ බටහිර කරන්නේ. චාරිත්‍රික ඔක්කොම බටහිර කරන්නේ වෙනවා. වල මහා ලෝකෝක බල ධර්ම දීකයක් කියලා කියාගෙන ඉනවා. කරන වැඩ දිහා බලනකොට බල්ලු බිමට දාපුවත් කරන්නේ. අවුරුදු 3ක් ඉඳන් තියෙනවා ලංකාවේ. ඒක දකින්නකොට පේනවා මහන්සේ සද්ධාව උද්‍යානාවේ කිරේ තියෙන එක මොන තරම් බැහැගත් එකක්ද කිසිම කෙනෙකුට කිසිම විදියකින් ලාමක වැඩ කරන්න ආදර්ශයක් නැහැ. ඒ නිසා මාචර ඕන තරම් වෙලා දෙනවා බලන්න. එන්නෙම භාවනා කරන්න වෙනවා. ඉතින් දෙවිලා හැන්ද වෙනකන් ඒක ඔබ දෙවිගෙන ඉන්නවා මේ කබුරු මේ ඒ පටිතරාමේ වැටෙන් යාවත්තේ පිස්සුමයි කෙලි. ඔක්කොම මහායාන බුද්ධ ධර්ම කරන්නේ. කරන හරියක් කරන්නේ විකාරයි. සමහරවිට ඒක ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ. තමන් අනිත් දැනක. අන්න ඒ වගේ වෙනසක් මම දැක මීතගල ගීගමන්න කිසිම පිංකම් නෑ. මුළු ලංකාවේම කටක පිංකම් කරන එකම තැන මීතගල විතරයි. ඉතින් ඔක්කොම බයිනවා මේක බුද්ධ ධර්මද කියලා. මේක නෑ ඉතින් බුද්ධ ධර්ම නෙමෙයි බුද්ධ ධර්මයි. බුද්ධ ධර්මයි තා බුද්ධ ධර්මය අතර වෙනස තමයි මේ සරුවච්චන් වහන්සේ කෙරේ අපේ තියෙන ශ්‍රද්ධාව කුසල ඡන්දෙද ශ්‍රද්ධාව. සද්ධා කියලා කියන්නේ අමූලික සද්ධාවද කුසල ඡන්දෙද කියලා බැලුවොත් කුසල ඡන්දේ කරන්න කරන්න කරන්න යා නිස්සද්ද වෙලා තමන්ගේ භාවනාදී කටයුතු කරන මිසක් මේ තේනගේ එකතු කරගෙන කෑගොස්සන් ගහගෙන බෙහෙත් අහගෙන කුජි හොල්ලගෙන පොඩි අරගෙන මේ කරන දේවල් දිහා බලනකොට බුදු දඥාන්තේ ඇත්තටම බස් එකේ නිකන් ඉන්නවයි කියන කතාව ඇත්ත. යන්න බලාගෙන ඉන්නේ මේ විකාර දැකලා. අන්තියට ඇවිල්ලා ඉන්නේ බස් එකේ නිකන්. ඒ වෙනුවට බුද්ධ ඥාන කෙරේ සද්ධාවක් තියෙනවා නම් ඒ සද්ධාව කුසල ඡන්දේ බාරපත් කරගන්න. පත් කරගන්නේ බණහල තමයි. කුසල ඡන්දේ බාරපත් කරාට පස්සේ ඒ කියන්නේ අපි නැවත නැවතත් ඒ කාරණකට හිත යොදවන තැනට ගියාට පස්සේ දවසක වෙලාවක දැම්මගේ හිත අරමුණේ පිහිටියා. දැම්මට සතිය ආවා කියන තමන්ම ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒක මේ මරණයෙන් පස්සේ වෙන එකක් නෙවෙයි. ඒක අවුරුදු හතක් යන්නේත් නැහැ. කොයි වෙලාවක හරි කාට හරි මේ මට දැන් සද්දා මේ සතිය පිහිටියා. මම ඉන්නේ ඉඳගෙන. හිටගෙන නෙවෙයි. මම ඉන්නේ හිටගෙන. ඉඳගෙන නෙවෙයි. මේක ආස්වාසේ ප්‍රසවාසේ නෙවෙයි. මේ ප්‍රසවාසේ ආස්වාසේ නෙවෙයි කියලා. ඊට කැඳේ ගල බිරුවගේ තේරෙනකොට යාට තේරෙන පටන් ගන්නවා. කොච්චර මං සංඛාරේ බව කළා තිබ්බා. හරියට මේ වැඩේ කෙරුවොත් හරියට කඩුවකින් අලකොල ලන්දක් කපලා ගියා වගේ සියලුම පව් ගෙවිලා චිත්තක්ෂණේ පිහිටපු ගමන් අර කුසල ඡන්දය අධිමොක්ඛයක් වරකට වෙන්න බණ ගන්න. ඒක ඊගාව මට. තමන්නම ලොකු සතුටක් ඇති වෙනවා. මම පව් කරලා නැහැ කියලා මම කියන්න බෑ. මේ සතිය කියන යගදාලෙන් ගැහුවොත් මහා මොහොත පවන්නේ කරලා. මට චිත්තක්ෂණේ කියලා පුළුවන්. අදයි මම කරලා තියෙනවා කියන මේ ඒ සද්ධාව ඇති වෙනකොට සද්ධාව කියන්නේ බෑ ඒකට. අධිමුඛය එනකොට පේනවා බුදුජානක අපිට දීලා තියෙන මේ ඖෂධේ එහෙම නැත්නම් මේ තියෙන ආයුධේ මේ උපකරණේ ජීවු භාවය මොන්නම තාලකයකට මිනිසෙකට හිතා ගන්න බෑ. සාක්ෂාත් වෙනකොටම අපි කියන එකට අත්දකින්නකොටම තේරෙනවා. වනවන්න දෙයක් නැහැ. අද්දුට ප්‍රත්‍යක්ෂය. අන්න එතකොට සද්ධාව කුසල ඡන්දේ වෙන කුසල ඡන්දේ අන්තිමෝක්ෂයක් පාඩපත්. පෙරපාර ඉස්සරහට තියෙන පාර පේන්න පටන් ගන්නවා. ඒක නැත්තම් අපි හැමදාම සැකෙන් ගත කරන්නේ. විචිකිච්ඡාවෙන් ගත කරන්නේ සම්මතෙද මේක විපස්සනාද මං ඉස්සරහට යන්නේ මං පස්සට යන්නේ කියන අර හිත අන්‍ය විහිිත වෙන ගතිය. ඒ අන්‍ය විහිිත වෙන ගතිය මේ ලෝකේ දියුණු වෙන්න දියුණු වෙන්න අන්‍ය විහිිත වෙන ගතිය වැඩි වීම තමයි මේ ලෝකේ අසහනයි කියලා කියන්නේ. ආතතිය කියලා කියන්නේ. සද්ධාවෙන් වැඩ කරන කෙනාට සීලෙන් ඉන්න කෙනාට එහෙම ආතතියක් එනවා වෙනුවට අධානයක් එනවා වෙනුවට කරන දේ එල්ලයක් එන්න පටන් ගන්නවා. හරියට මඩ මඩ තියෙන වතුර බලයකට ඉංජිනේරට දැම්මා වගේ. අර ඉංජිනේරට ඔක්කොම අර රොන් මඩ කට්ටල් ටික එකතු වෙනවා. ඒක තමයි පස්සේ කලේ වතුර පිරිසුදු. අන්‍යෝගේ සද්ධා බීජේ ඇටිච් ගමන. ඒක සද්ධා කුසල ඡන්දයක් කියලා කුසල ඡන්දය අනුමෝක්ෂය පාඩපත් වෙනකොට තේරෙනවා. මයිලක පවු නැති ගතියක් නැහැ. හැබැයි මේ පවු ටික ඔක්කොම අදියට ගිහිල්ලා පේන්න පටන් ගන්නවා. බුදුජානන්සේ ආවේ පවුකාරින්ද ගල් ගහන්න නෙවෙයි. පවු සමාදන් වෙන්න එපා හොඳ පැත්තට යන්න කියලා. ආ මේක යන්න පටන් ගත්තට පස්සේ අපි පුංචි කාලේ මම බුදුන පරම් දෙකේ 56 තිබ්බාවේ බුද්ධ ජානකාරය අපිට අන්තම් තේරෙන්න තේරෙන්න බයයි. ඊට පස්සේ අපි අම්මට අම්මලා පැතිලා කිව්වා දැන් ඇති 2500 ඉවරයි. දැන් නැති 2500 තියෙන. අන්දහක් අලුත් සාසනේ පවතිනවා. දැන් හොඳ කරලා ගියා. ඉතින් ඒ නිසා අපි බැලුවෙම අපි ඉපදිලා තියෙන නරක පැත්තක වෙන්නේ. මුද්‍ර සදාචාරෙ පිළිනවා. නමුත් අවුරුදු 40ක් මේ සතියත් එක්ක වැඩ කරු මම කතා කරන්නේ. අම්මට යප්පච්චිට වැරදිලා. උන්දලාට වැඩිය මම වාසනාවන්තයි. උන්දලාට වැඩිය මම හරි පින්වන්තයි. උන්දලාට වැඩිය මම සතුටින් ජීවත් වෙනවා. රාණ වැළුවේ නැහැ. සතිය හම්බෙච්ච දවසේ ඉඳලා මොකක්වත් නැහැ. ඒක දිගේ විදිහට ගියාට පස්සේ තියෙනවා මේ ශක්තිය, මේ ආයුධය, මේ ඖෂධය දිගේ යනකොට බුදුහාමුදුරුත් එක තමයි උපදින්නේ, බුදුහාමුදුරුත් එක තමයි නැගිටින්නේ, බුදුහාමුදුරුත් එක තමයි යන්නේ ඉන්නේ, කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ. බුදුහාමුදුරු මගේ ළඟට ඇවිල්ලා නැහැ. මම භවවාදම් කරලා සීන්නට ගිහිල්ලා මං ගෝවා ඔක්කොම එක එක ආගම් වල. ඔයගොල්ලෝ ඉන්නේ ඉරියව්වට හිත දාන්න බලන්න. ඉරියව්වට දැම්මම පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් දැන් මම ඉඳගෙන ඉන්න බව වැටහෙනවා කියන්නේ. කොහොමද දන්නේ? ඇවිදිනකොට මෙහෙමනේ වැටෙන්නේ ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි. ඒක කියන්න බෑනේ ඉඳගෙන ඉන්න බව දන්නවා. කො බුදුහාමුදුරු ඉන්න ගත්තත් උච්චරයි, වෙන්න ගත්තත් උච්චරයි. බුදුහාමුදුරු කවුද කියලා දැනගන්න ඕනේ නම් වර්තමානයේ හිත ගන්න අනේක තමයි බුදු හිත කියන්නේ. උගල මේ මං කිව්ව බුදුහාමුදුරු එනකන් ඉන්න ඕනේ නැහැ. ආපනේ ඉඳලා මේ ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්න ඕන කමකුත් නැහැ. බුදුන් කවුද කියලා බලන්න නම් සත්‍යමත් වෙලා බලන්න කොහොමද හිතේ. අපි ඒකට සද්ධා වැඩි කරමු. ඒක දිනු කරන්න හදනවා නම් මේ අනිත් ඔක්කොගෙම තියෙන තියෙන අවබෝධය අයින් වෙලා ඉදිරියට යන්න පුළුවන් කතියක්. එතකොට එකලස් වෙනවා හිත. අන්‍ය විහිිත වෙන්නේ. එකලස් හිතටමයි මේ අන්‍ය විහිිත විහිිතටමයි එකලස කරනවා කියන්නේ. ඒක කවුරුත් එක පිළිවෙල විශ්වාසයක් නෑ. Taman tamange සතිය වඩන්න වඩන්න බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවක් ඇති වෙන බඩක්. ඉතින් ඒ අතින් බලනකොට අපේ පිරිස වගේ වාසනාවන්ත වෙනසක් ලෝකෙම නෑ. මොකද අපි ඒකටම සතර පහක් වෙන් කරගෙන එහෙම ගත කරනවා. ඉතින් බලන්න පුළුවන් තරම් බුදු කෙරේ සද්ධාව කියලා කියන්නේ ඒ නැත්නම් බුදුහමර ධර්මයි කියලා කියන්නේ ධාතු චේති නෙවෙයි ධම්ම චේති. ධම්ම චේති කියලා කියන්නේ සත්‍යස් බෝධි පාක්ෂික ධර්ම. පටිච්ච බෝධිපාක්ෂ ධර්මෙ පටන් ගන්න සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙ පටන් ගන්න කාය කාය වශයෙන්. තමන්ගේ කාය පිළිබඳ එළඹිච්ච සීය. ඒක දැනගන්න කායෙට හිත පිටවන්න මේක ප්‍රතිලාභයක් කියලා තේරුම් මගේ ශරීරයේ පෙරකල පිනක ආශිර්වාදයක් manussත් ප්‍රතිලාභය. manussත් ප්‍රතිලාභයත් එක්ක ඉන්න ආකාර නිවනට කිට්ටුයි කියන සුද්ධිය කියනවා. ගොඩක් භාවනා කරන මේ ටික භාවනා කරපු එක කියන්නේ. කය නිවන් දැකලා තියෙන්නේ කයත් එක්ක ඉන්න තාකල් බුද්ධිමත් දැකලා. අපි නැවතත් කියනවා කය කොහොමද නිවන් දැකලා තියෙන්නේ? ඔබ කයත් එක්ක ඉන්න තාකල් නිවන් දැකලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලපුවා කොච්චර කයට වෛර කරනවද කියන්නේ. වැඩිම වෙන කෙනෙක්ගේ කය ගැන හිතනවා, අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, වෙන තැනක් ගැන හිතන්නේ හිතන්නේ. අර කයත් එක්ක ගත කරන කාලය අඩු වෙන්න අඩු වෙන්න නිවනින් අයින් වෙනවා. ඒ නිසා මේ මනුස්ස කයට මේ අපිට හම්බෙලා තියෙන මේ අතරරියක් කයට උද්දට නාවන්න කවල පොල උල්ලුවන්තරම් මේකේ හිත ගත කරනවා නම් ඉතී තියෙන කුලක් අයින් කරගන්න. කාටක් අයින් කරගන්න මේ බුදු ආවරණ කරපු සස්ම ගෞරවය කෙරුවා වෙනවා. ඒ නිසා ඒකට කරන්න තියෙන බාධාවක් එහෙම තියෙනවද කියලා බලන්න. මොනම බාධාවක් නැහැ. තක తీරුකම ඇර. මොනම බාධාවක් නැහැ. තෘෂ්ණාව ඇර. මගේ මේ ශරීරෙට දෙගිනින ශරීරෙට මේ වෙලාවේ එනක වාදයකට තියෙන බාධා දෙකයි තියෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාව. දෙවන්නේක් නෑ. ඒක නිසා අදිෂ්ඨානයක් කරගන්න අපි මේ කරගෙන යන ප්‍රයත්නයේ උපරිම ප්‍රයෝජන ලබන්න අපි මේ නිවන් දැකලා තියෙන කායත් එක්ක වර්තමානයේ ගත කරන්න ගත කරන්න අපි හිතේ කහටක් අයින් කරා වෙනවා උලක් අයින් කරා වෙනවා සම්පූර්ණ සංසිකේ බුදුමාකාර අහිංසක උපහාරයක් කරනවා වෙනවා සියලු දෙනාටම මේ සඳහා මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අපට කරනවා සියලු දෙනාට යන සීමුදා වේවා කියලා